දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දතියම්පි සංහං සරනංගච්ඡාමි සරනාගමනං සම්පන්නං පානාතිපාතාවේරමනී සික්හාපදං සමාධයාමි පානාතිපාතාවේරමනී සික්හාපදං අදින්නාධානාවීරමනී සික්හාපදං සමාධයාමි කාමීසු මිච්චාචාරාවීරමනී සික්හාපදං සමාධයාමි කාමීසු මිච්චාචාරාවීරමනී මුසාවාධාවීරමනී සික්හාපදන් සමාධයාමි සුරාමීරය මච්්‍ය පමා දට්ඨානාවේරමනී සික්කාපදන් සමාධයාමී තිසරණීන සද්දිම් පංචසීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අපමාදීන සම්පාදී තම්භං සමන්තාචක්වාලේසු අත්‍රාගට්ටන්තු දේ සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම සවන කාලෝ අයම් බදන්තා ධම්ම සවන කාලෝ අයම් බදන්තා ධම්මසවන කාලු අයම්බදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුන්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුන්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත පින්තුනි මේ ලෝකේ කරුණු දෙකක් පවතිනවා ඒ තමයි සත්‍ය අසත්‍ය කියලා සත්‍යය කියලා කියන්නේ ලෝකයේ විද්‍යමාන පවතින දේට අපි කියන සත්‍යය කියලා. අසත්‍යය කියලා කියන්නේ නොපවතින දේට කියන අසත්‍යය කියලා. එතොට මේ <clears throat> ලෝකයේ මේ සත්‍යය අසත්‍යය කියන දෙක පවතිනවා. හැබැයි සාමාන්‍යයෙන් <clears throat> අසත්‍යය බොරුව කියන එකත් පාවිච්චි කරන්න ගියොත් ඒකත් ඇත්තක් බව වගේ පේනවා ඇත්තක් බවට පත්ව නැත්ත වගේ තේරෙනවා එතුකට මේ සත්‍යය කියලා කියන්නේ අර විද්‍යමානුව පවතින දේ තුට මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ තමයි ලෝකයට සත්‍යය කියනක විවර කරේ උන්වහන්සේ තමයි ඇත්ත පහදා දුන්නේ නමුත් ලෝකයේ තුළ පවතින්නේ අසත්‍යය තමයි ලෝකෙ පවතින්. උන්වහන්සේ දේශනා කරපු සත්‍යය තමයි මේ ලෝකයේ අනිත්‍යතාවේ තියෙන් කැන වෙනස්වීම. ඒ වගේම දුක ඒ වගේම අනාත්ම ස්වභාවේ තමයි ලෝකයේ පවතින්නේ. නමුත් ලෝකයේ ඒ බුදුරජාණන් වහන්සේ ඒ දේශනාකරපු සත්‍යය ලෝක විහාරය නෑ ලෝකයා පාවිච්චි කරන්නේ නිත්‍යයි සුකයි ආත්මයි කියන එක. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියන්නේ <clears throat> සංඥා විපල්ලාස චිත්ත විපල්ලාස දිිට්ටි පල්ලාස කියලා. දැන් තියෙන දේ දෙවේ පේන්නේ. තියෙන තත්ත්වය අනිත් පැත්තට තමයි පේන්නේ ඉතින් දැන් අර මං ඉස්සල්ලත් කිව යමක් ව්‍යහාරකරොත් ඊට පස් ඒක තමයි ඇත්ත වගේ පේන්නේ. එතුට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ ලෝකෙ මේ ලෝ පවතින දෙයක්. ඒ නිසා උන්වහන්ස කියනවා උපාදෝවා තතාගතු තතාගතයන් වහන්සේ ඉපදුනක්. අනුපාදෝවා තතාගතු තතාගතයන් වහන්සේ ලෝකේ ඉපදුනේ නැතත්. තිතාවසා ධම්ම ධාතු මේ ලෝකයේ තියෙන ධර්ම ස්වභාවයක් තමයි උන්වහන්සේ මේ අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කරන්න එක ලෝක හැමදාම පවතින දෙයක් හැබැයි ලෝකයා විවහාර කරන දේ ලෝකෙ තියෙන එකක් නෙවේ ඒක ලෝකයේ පවතින දෙයක් නොවේ ඒක අසත්‍යය එනිසා එක හදාගත්ත දෙයක් විතරයි දැන් උන්වහන්සේ දේශනා කරපු දේ උන්වහන්සේ ලෝකෙට පහළ වනත් නැතත් පවතිනවා. දැන් ලෝකයේ නිත්‍යයයි කියල පවතින දෙයක් නැහැ. හැම කාලෙම ලෝක වෙනස්වීමත් තමයි තියෙන නිත්‍ය දේවල් ලෝකේ පවතින්නේ නැහැ. ඊළඟට දුකතමයි ලෝකේ පවතින්. ඒවගේම ලෝකයේ කිසිම දෙයක් කිසිම කෙනෙකුට මමයේ මාගේ මට අයිති කියල පාලනය කිරීම අයිතියක් නැහැ. එතොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපුතේ ලෝකේ අන්න පවතින දෙයක්. අනිත්‍යය කියන එක ලෝකයේ හැමදාම වෙනවා. නේද? හැමදාම සිද්ධ වෙන දෙයක් තමයි අනිත්‍යයි කියන එක. වෙනස් වෙනවා කියන එක මේ ලෝකේ හැමදාම සිද්ධ වෙනවා. <clears throat> ඊළඟට දුක කියන එක මේ ලෝකේ විද්‍යමානව පවතින. ඒ වගේම තමයි මම මාගේ මට අයිති කියලා ලෝකේ කාටවත් පාලනය කරන්න හැකියාවක් නැහැ. ඒකත් අන්න ලෝකේ පවතින දෙයක්. <clears throat> ඒකත් ලෝකේ පවතින දෙයක්. එතකොට මේක ලෝක හැමදාම තියෙනව හැබැයි තිබුණට අර මේ ලෝක ව්‍යහාරයේ නැති නිසා ඒක යට යනු. එතොට ව්‍යහාරයේ තීර දේතමයි ලෝක හැමදාම පවතින් පාවිච්චි කරන දේ තමයි පවතින්. <clears throat> එතට බුදුරජාණන් වහන්සේ අබෝධ කරන දේ ලෝක ව්‍යහාරයට එන්න හින්ද තම ඒක නිතරම යට යන්නේ. නමුත් පවතින දේ සැබැහැ තත්ත්වය ඒකයි. ඉතිං අපි <clears throat> අර මේ සංඥා විපල්ලාස චිත්ත විපල්ලාස ඩිත්ති විපල්ලාස නිසා මකද වෙන්නේ අර තියෙන පැත්තනවේ අනිත් පැත්ත තමයි පේන එකට විපල්ලාසකයක් නේමයි උඩු යටිකුරු වෙලා තමයි පේෙන් උඩට හරවපු දෙයක් පේන්නේ මේ යටට හරවල වගේ හෙම නැත යටට හරපු දෙයක් උඩට හැරුව එක විපල්ලාස කියලා කිය එකට කෙනෙ අනිච්චේ නිච්ච සංඥයකෙන අනිත්‍ය දේවල් පිළිබඳුව නිත්‍ය සංඥාව කර උඩු යටිකුරු වෙලා පේන එකත් තමයි මොක දැර <clears throat> නිත්‍යයයි කියනක පවතින දෙයක් කැන වෙන සිද්ධ වෙන දෙයක් අනිත්‍යය කියනක වෙන්න ඇති දෙයක් <clears throat> මේ ඊළඟට දුක්කේ සුක සංඥි දුක පිළිබඳව සැපය යන සංඥාව ඊළඟට අනාත්මදේ පිළිබඳව මේ ආත්ම සංඥාව ඊළඟට අසුබදේ පිළිබඳව සුභ සංඥාව තොට මේ විපල්ලාස තුනත් තිනවා සංඥා විපල්ලාස චිත්ත විපල්ලාස දිට් විපල්ලාස කියලා සංඥා විපල්ලාස ගැන හඳුනාගන්න විපරීත ලෙස ඊළඟට දිට්ටි පල්ලාස කරන්නේ මත තියෙන්නේ විපරීත ලෙස ඉළඟට චිත්ත පල්ලාස කරන්නේ දැන ගැනීම දැනගන්නෙත් විපරීස ලෙස එතකොට මේ <clears throat> ලෝකයේ තියෙන සත්‍යතාවය ඒ විදිහටම අන්න ලෝක සත්වය හඳුනාගෙන නෑ හඳුනාගෙන තියන්නර නිත්‍ය සුක්ක ආත්ම වසේ. එතට මේ අනිත්‍යය කියන එක <clears throat> ලෝක හැමදාම පවතින එකක් බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහලුනත් නැතත් ඒකයි මේ ලෝකෙ පවතින එකක් අනිත්‍යය කියන වෙනස් වෙනවා කියන එක. දැන් අපි ලෝකයේ <clears throat> මේ අනිත්‍යයයි කියන අවබෝධ කරගත්ත නම් ලෝකයේ දේවල් භාරගණ්ඩ කැමති වෙන්නේ නැහැ. දැන් නිත්‍ය සංඥාව නිසා තමයි ලෝකෙ හැම දෙයක්ම අපි බාරගන්නේ. <clears throat> නිත්‍ය සංඥාව නිසා. දැන් తాවකාලික ලැබෙන කිසි දෙයකට සාමාන්‍යයෙන් අපි කැමති නැහැ. දැන් අපිට මේ <clears throat> බොහොම ලස්සන දෙයක් කවුරුරි දික් කරනවා. දික් කරනකොට අපි <clears throat> ගණ්ඩ හදනකොටම බලන්ඩ විතරයි කිව්වොත් අපි එච්චර කැමැත්තක් නැහැ එතකොට ඒකට ඇලෙන්නේ නැහැමකද තාව කාලික නිසා අපිය කල්ලන්ඩ යන්නේ නැහැ. ඉතිං අර ස්තීරව දෙරුවනන් තමයි අපි නිතරම ගන්නට කැමිති. එතොට මේ සාමාන්‍යෙන් බාහිර ලෝක දේවල් ලොක්කොම අප අල්ලගරන්න පවතිනවා කියන හැඟීමත් එක්ක. අපිට ඒව තාවකාලික දේවල්නම් අපි කිසි සේත් බාරගන්න කැමති නැහැ. අපි ඒවර අභ්‍යන්තරිකෝ ඒවා පවතිී කියන හැඟීමක් අප තුළ තියෙනවා ඒක ඒ හැමදේම අපි භාරගෙන ඉන්නේ ඒවට කැමැති ඒකයි මොකද අර පවතිනවා කියන හඳුනා ගැනීම නිසා පවතිනවා කියන දැනගැනීම නිසා තාවකාලිකව නම් ලෝකික කිසි දෙයක් අපි අල්ලන්නේ නෑ වෙනස් වෙනවා කියලා දන්නවනම් අල්ලන්න යන්නේ අපි කියමු දැන් ඊ타මත්ම භයානක හඬක් <clears throat> හැමදාම ඇහෙනවා හැබැයි ඒ හටගත් සෙනෙම මේක නැති වෙලා යනවා එතුට කාලයක් එක දිගට ඒක වෙනවනම් අපිට හුරු වෙනුව එක නේද එතුට අපි දන්න මේ හඬ ඇහිච්චි සැනීම එක නැතිවිලයන් එතවට අපි කාලයක් කෙනකොට ඒ හඬ අල්ලන්ඩියන්නේ නෑ ඒක හටකද එහෙමම නැතිවිලයන් අපි ඒ පිළිබඳු වන්න අල්ලා ගැනීමක් කරන්නේ නෑ මොකද අපි දන්න මේ හටගස් ශ්‍රණී මේක නැතිවිලයන එක ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ දැන් අපි අපි ඒ හඬ ඒ විදියට හඳුනාගත්තට අපකිම අලුත් කෙනෙක් අපේ නිවසටාව කියලා ද අපිට නිවසිදන කරතම ඇහෙන්නේ ද අලුත් කෙනෙක් ආපු ගංගේ හඬ ඇහුනට පසමකද වෙන්න එයා අපි වගේ අතහරි නො දේහඬ එයා ඒ හඬත් එක්ම බියවෙල අපි ළඟට එන්න පුළුව නේද අපි එතවටකින ඕක හැමදාම් මේ මේ හටගෙද ඕක නැතිවලයන් එකක් කියලා අන්නර <clears throat> බලන්නර වෙනස් වෙනවා කියන හැඟීමත්තේ අපි අල්ලන්නේ නැහැ. නමුත් අර අනිත් කෙනාට මොකද වෙන්නේ ඒක හැයිනකොටම පවතින එකක් හැටියට තමයි එයා හිතන්නේ. දැන් දෙන්නටම ඇහිලා ඉවරයි. නමුත් මොකද වෙන්නේ අනිත් එක්කෙනා ඒ හඬ අල්ලගන්න. අල්ලන්නේ මොකද ඒ පවතී කියලා. පවතී කියන ප්‍රශ්නෙත් ඒක තමයි යට තියෙන්නේ. දැන් එයාත් දන්නවනම් මේක හටගෙන නැතිවලා යන එක කියලා එයාත් අල්ලන්නේ නැහැ. ඒතොර දැන් හඬ අවසන් වුණාට පස්සේ තමයි දෙන්නම අල්ලන්නේ. අරේ අල්ලන්නේ මෙයා ඒක ග්‍රහණය කරගන්නවා. <clears throat> එතකොට අර ඒ වගේ ලෝකය එකයි හැම දෙයක්ම හටගෙන වෙනස් වනාට අපිට හැබැයි හැම දෙයක්ම තියෙනවා කියන හැඟීම තමයි තියෙන් ඒ නිසා තමයි අපි අපි බාරගන්න <clears throat> ඒ නිසා අර වෙනස් වෙන තාවකාලික දේවල් හැටියට අවබෝධ කරගත්තන ගන්න ග්‍රහණය කරගන්න යන්නේ නැහැ දැන් තාවකාලිකෝ ලැබෙන කිසි දෙයක් අපි අල්ලන්නේ නැහැ දැ අපිකමු මේ <clears throat> දැන් අපි ඔය නවාතැන් ගන්නවා ගිහිල්ල කොහයට දැයිව තාවකාලිකොනං අපි ලොකුවට ඒ අපේ දේවල් කියලා ගන්න නැද මෙහි ගොඩක් ගෙවල්ලෙම නේද තාවකාලිකෙන් හින්ද ගොඩක් ගෙවල්වලට ලොකු බැඳීමක් නැහැ නේද ඒවා සමල්ලාට පොඩිපොඩි විනාසුනාය කැඩුනාය නේද ලොකුවට හිතට දැනෙන්නේ නැහැ දැන් අපේ දෙයක් නම් පොඩ්ඩක් කරමය වුණොත් තම යන්න නේද මේ අපේ හිතට ගොඩක් දැනෙනවා දැම් බලන්ඩ අත්හැරීමේ මානසිකත්වයකින් ඒව තාමකාලික දේවල් හැටියට පරිහරණය කරනින්ද අපිට ලොකූ දුකක් දැනෙන්නේ නැහැ දැන් ඒ <clears throat> තාවකාලික දෙයක්ම සමහල්ලාට අපිට නොදනුවත් භාවෙන් අපේ දෙයක් කියල දුන්නොත්තේ මොකද වෙන්නේ එතකොට අර ස්වභාවේ නෑ අපිකිම අපි උපදිනකොටම අපි පජිංචිල ඉන්න කනුන් සතු දෙයක් හැබැයි අපි දන්න අපි හිතනන්නේ අපේ ගෙදර කියලා එතොට අපේ නිවස කියලා දැන් හිතාගරන්න කාලයක් එනවට වෙන කෙනෙක් ගිල්ල පෙනොමේ මට අයිතික මේ ඔප්පු මගේ කියලා එතවට දැන් <clears throat> අර ඇත්තටම තාවකාලිකක් නමුත් අනු සතුදේ තමන් මගේ කියල ගත්තොත් දැන් එක එක පාට අතහරන්න පුළුවන්ද අතහරින්ට පුළුවන්කම නැහැ නේද මොකද කාලයක් දැන් අයිති නැති දෙයක් අයිති කියලා අන්න මේ මමත්තේ ඇති කරගෙන තිය ඇලීමක් ඇති කරගෙන තියෙන නිසා අර එක පාට මෙතුවට අතාරන්න පුළුවන්කමක් නෑ යන්නකිවත් යන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම තමයි දැන් අපේ ජීවිතෙත් අපිට හැමදේම තාවකාලික ලැබිල තියෙන නමුත් අපි තාවකාලිකදේ මමායනය කරගෙන තියෙන්නේ හැමදේම තාවකාලිකොතමයි තියෙන්නේ සමල්ලට දැන් තව සුළු මොහොතකින් අපිට සමල්ලට අපේ හැම දෙයක් මයි අහිමිවෙන්ට පුළුව ඒ වගේ තාවකාලිකත්වයක් තියෙනවා නමුත් අපිට එක එහෙම ලේසියෙන් තේරෙන්නේ නෑ දැහෙට මැරුණොත් එහෙම අපිට කිසිවක් අයිති නැහැ ඉති අර මේ තාවකාලික <clears throat> පවතින දේ අපි ගොඩනගාගෙන තියෙනවා අන්න මේ අපේ අපිට අයිති දේවල් හැටියට අපි ගොඩනගාගෙන ඉන්නවා. ඉති ඒ නිසා ඒ තාවකාලික දේවල් අර තාවකාලක <clears throat> හැටියට අපි දකිනවනන් අන්න අපිට ඒවා <clears throat> මුල් කරගෙනන්න ජීවිතයට දුද්දුම්නස් කරදර ඇත්වවෙන්න එක තමයි සත්‍යතාව කියෙන දැන්ගතකොට අපි ඔක්කම තාවකාලික දේවල් තාවකාලික හැටියට පරිහරණය කරන්නේ නැහැ අපේ ශරීරය ඉඳලා හැමදේම තාවකාලික දේවල් හැටියට නෙමේ අපි අරගෙන තියෙන්නේ මමේ මාගේ මට අයිති දේවල් හැටියට. නමුත් අර මේ <clears throat> අනුන්ගේ නිවසක අපේ ගයක් කියලා ගත්ත වගේම තමයි මේකත්. මේකත් ඒ වගේම තමයි අපිට අයිති නැති අයිතිතාවයක් නැතුව අපි අයිති කියලා ගොඩ නගාගෙනන්නවා. දේ විදිහෙට මේ අපි සංසාරය පුරා අර නිත්‍ය සංඥාව පුරුදු කරපු නිසා ලෝකේ හැම ජීවිතයගේම හටගන්න හැම දෙයක්ම අපිට නිත්‍ය හැටියට තමයි පේන්නේ. ඊළඟට වර්තමානය අපි මේ ඉන්ද්‍රියන් එක්ක ගණුදුනු කරනකොට හැම දෙයක්ම වෙනස්වන දෙයක් තමයි හටගන්න නමුත් අපට හැම දෙයක්ම නිත්‍ය සංඥාව නිසා එව වෙනස් වෙන දේවල් හැටියට පේන්නේ නැහැ. එතුවට මේ <clears throat> ඒකයි මේ සං මේ වෙනස් වෙන ලෝකෙ අපි අර නිත්‍ය සංඥාව තියෙන තතාගතයන් වහන්සේ තමයි ලෝකයේ උපදිලන්න ඇත්ත ස්වභාවය අපිට අයිති උන්වහන්සේ අවබෝධ කරලා තියෙන වෙනස් වෙන දේ වෙනස් වෙන දේවල් හැටියට අන්න අවබෝධ කරලා තියෙන. ඊළඟට අනිත් එක තමයි දුක. දැන් ලෝකේ පවතින්නේ සෑම ආකාරයකින්ම දුකක්. නමුත් අපිට සුඛ සංඥාව තමයි පේන්නේ. සුඛ සංඥාව තමයි පේන්නේ. මේ ආධ්‍යාත්මික ජීවිතයේ ඉඳලා මේ බාහිර හැම දෙයකම සැප තමයි අපිට පේන්නේ. දැන් පංච පාදානස්කන්ධය කියනකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ සංකිච්චේන පංචුපාදානක් කන්දා දුක්කා මේ කෙටියෙන් හකුළුවකිටන පංචුපාදානස්කන්දය කෙරි දුකා. නමුත් අර සංසාරය ඉඳල මේක ආස්වාද වස්සයම බලාග නාප නිසා දැම් පොඩ්ඩක්වත් ලේසියෙන් එහෙම දුකක් කියලා අවබෝධ කරගන්න හරි අමාරුයි. දේ පංචුපාදානස්කන්දය මේ පිළිබඳව ආස්වාදය කෙනෙක ගොඩාත්තිීන්. දැන් ගොඩා කාදීන දේ තියෙන දේවත් ලෝකයට සාමාන්‍යෙන් හඳුනාගණ්ඩත් බැහැ පංචුපාදානස්කන්දේ නම් අපිට ගොඩක් ආස්වාද පැත්ත තියෙනු. නමුත් දැන් අකුසල් එහෙම ගත්තොත් එහෙම ආස්වාදයේ බැලූ බැලමට නැති තරන්නේ නේද? ආස්වාදේ බොහොම අඩුයි. නමුත් ඒකත් ආස්වාදය තමයි අරගෙන තියෙන්නේ. එච්චර ආදීනෝ තියෙන දේවත් දුකක් හැටියට අවබෝධ කරගෙන නැහැ. ඒකත් සැප හැටියට තමයි පේන්නේ. දැන් ප්‍රාණඝාත ආදී අකුසල් ගත්තොත් ඒවයි දැන් මනුස්සයන් ඒව සිද්ධ කරන්නේ නිතරම සුඛ සංඥාවේ පිහිටාගෙන දුක් විඳින්න කරන්නේ නැහෙනි නේද සැපයි කියන හැඟීමක් තියෙනවා හඳුනා ගැනීමක් තියෙනවා ඒ වගේම සැපයි කියන මතයක් තියෙනවා සැපයි කියන දැන ගැනීමක් තියෙන ඒ නිසා තමයි ඒව පරිහරණය කරන්නේ ඇත්තට මේව දුකක් හැටියට අවබෝධ වුණා නම් කරන්නේ නැහැ ඊළඟට ඒකයි මේ <clears throat> නිත අසත්‍ය තුල ලෝකේ පවතිනවා කියන්නේ ඒකයි අසත්‍ය තුල ලෝකේ පවතිනවා කියන්නේ එකයි තේවාර කාලයක් තිස්සේ මේ පුරුදු කරනුව දැන් ඇත්ත වගේ තමයි පේෙන් ඇත්ත වගේ තමයි පේන්නේ එනිසා ඒ පොඩි අකුසලෙන්ද අපේ මනසේ හටගන්න අකුසල් සිතිවිලි දක්ව හැම දෙයක් පිළිබඳ සුක සංඥාව තියෙන සැපහැටියටමයි පේන්නේ එක ඒ අත්හරගන්න බැරි මම මේ දස්සල හැමදාම දේශනා කරපුයකුව නිතරම ඒවයි සුක සංඥාව නිසා තම අපිට අතහර ගන්න බැරි දැන් කේන්තියක් තරහකාවත් අපි කොහොම කිවත් ලේසියෙන් අතහැරගන්න බැහැපුල් බලන්නේම හිතේක පවත්තන්න දුකක් කරදරයක් ප්‍රශ්නයක් ආවත් ඒ හැම දෙයක්ම හිතේ පවත්වන්න තමයි කැමති අයින් කරන්න කිසිසේත් කැමති නැහැ අනිත් අය කොච්චර කිව්වත් අපි අනිත් අයට කිව්වත් අපිට හටගත්තට පස්සේ ඒක අතහැරගන්න පුළුවන්කමක් නැහැ මොකද අපි හිතන්නේ මේක මනසේ පැවැත්තිය යුතු ඒ පවත්වන්නේ ඇත්තටම දුක්ව විඳවන්න නෙවේ සැපක් බලාපොරොත්තු ඒකයි අර සුඛ සංඥාව කියන්නේ අභ්‍යන්තරිකව මුල් බැහැලා තියෙන ඒවා පිළිබඳව සැප ලබා දෙන දේවල් හැටියට ඒකයි අතහැරගන්න බැරි ඒකයි අතහැරගන්න බැරි නැත්තම් හරියටම අවබෝධ කරගත්ත නම් මේ දෙයින් මට දුක හටගන්නවා කියලා අල්ලන්න යන්නේ නැහැ එතකොට මේ <clears throat> ඒ විදිහට මේ සැප පිළිබඳව අර හඳුනාගෙන තියෙන සංසාරය පුරාවටම සුක සංඥාව තමයි තියෙන්නේ. ඉතිේ නිසා මේ මේ හිතගත්තත් එහෙම හිත පිළිබඳව තියෙන තනිකරම සුක සංඥාව. මේ ඊළඟට හිතට එන දේවල් පිළිබඳවත් තියන්නේ දැඟර පහන සංඥාව එහෙමකන් බුදුරජාන් වන්ස දේශනා කරන්න උපපන්නං කාම විතක්කන් නාදිවාසේති පජහති විනෝදේති ්‍යන්තිකරෝති අනභාවන් ගමේති දැන් හිත හඳුනාගෙන තියෙන හිතරන්න දේවල් ඔක්කම හිතන්න තමයි හඳුනාගෙන තියෙන් මකද ඒවා එකක්වත් දුක්කැටිට දැකලන තිීන්ද තමයි ඒක වෙලා තියෙන් ඉතින් අර පහන සංඥාවද ඒකයි දැන් අපිට නිතරම තියෙන වද්දගන්න එන හැමදේම බාරගන්න බාරගන්න අර සුක සංඥාව නිසා සැපල බාධනයද තමයි දුකක් හැටියට හඳුනා නොගත්ත හින්ද තමයි දැන් බාරගන්නේ. ඉතින් පහන සංඥාව දීකයි අර uppannang kama vitakka nadivaseeti pajahati vinodeeti biyanti karoti ana bhavan gameeti කියන්නේ ඒකයි. උපං කාම විතරකේ අන්න අදිවාසේති කියන්නේ බාර ගන්නවා කියන එකයි. නාදිවාසේති කියන්නේ බාර ගන්න එපා කියන්නේ. එපා කියන පිළිගැනීමක් කරන්න එපා. අර පිළිගන්නේ දැන් ගෙදෙට්ට එන නරක පුජ්‍යලයක අපි පිළිගන්නේ ඇයි? හොඳයි කියන මතේ නිසානේ දැන් අපිට සමට අහිත පිණිස කෙනෙක් එන්න පුළුවන් අපි පිළිගත්තොත් පිළිගන්නමකක් නිසාද හොඳයි කියන නිසා දැන් ඊට පස්සේ කාලයක් කෙනකොට යා භාරගන්න නොගියොත් කරන්න මකක් නිසාද අන්න නරකයි කියලා හඳුනගත්තොත් කාලයක් කෙනකට තේරුම් ගන්න මෙයා නරකයි කියලා ඊට පස්සේ මොකද ප්‍රතිචාර ඊට පස්සේ ප්‍රතිචාර බාර ගැනීමට නේ පිළිගන්නේ නැහැ සමහරලාට ගේට්ටුවෙන් එනකොට අපි කෝල් එකක් ඉන්න පුළුවන් නේද වෙන කතාවක් හැටියට එහෙම නැත්නම් අපි දොර වහලා යනවා නේද? එතකොට අන්න බාර නොගත්තොත් මොකද වෙන්නේ? කාලයක් යනකොට එයා ඉන්නේ නැහැ. එතකොට කොච්චර නරක කෙනෙක් වුණත් අපි පිළිගත්තොත් තමයි එයා එන්නේ. දැන් මේ සිතවිලි අපේ චිත්තසංතානයට එන්නේ ඇයි? අපි බාර ගන්න නිසා. ආන්න එකයි. බාර ගන්න නිසා තමයි නැවත නැවත හිතට එන්නේ. නොපිළිගැනීමක් කරොත් අන්න කාලයක් තිස්සේ අන්න ඊට පස්සේ එන්නේ නෑ ඒකයි පහන සංඥාව එහෙම පුරුදු කරලා තියෙන දැන් ඔක්කොම එන ඔක්කොම වද්දගන්න තමයි මේ හුරු වෙලා තියෙන්නේ එන හැමෝටම සංග්‍රහ කරන්න අපි හුරු වෙලා තේතොට හැමෝම එනවා ඉතින් ඒ නිසා තමයි පහන සංඥායම දේශනා කරලා තියෙන්නේ අන්න ඒවා මේ මේ සිටිවිලි අන්න ඒවට සංග්‍රහ කිරිල්ලක් කරන්න හොඳ නෑ අන්න මේ ගේට්ටුව මේවා අයින් කරලා දාන්න ඕන එතකොට මේ ඉතින් සංසාරේ පුරාවට ඒකයි අර හඳුනාගෙන නැහැ නිසිව. අර මංකේ පුජ්‍යලේ නිසිලේ හඳුනාගත්තේ නැති නිසා තමයි අපි අරගෙන සංග්‍රහ කරන්න. නමුත් කාලයක් යනකොට හැබැයි හඳුනා ගන්න ඊට පස්සේ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේ සිතිවිලි සම්බන්ධවත් ඒකයි අපි ඒවා ඒක හඳුනා නොගත්ත හින්දා තමයි හිතේ දැන් ඒවා ඔක්කොම අපි බාරගන්න. මේවා ඔක්කොම බුදුරජාණන් වහන්සේ පෙන්න නාගන්තුක නේද? අර කියන්නේ පබස්සර මිදම් බික්වේ චිත්තං හිත ගැන හරි ප්‍රභාස්සරයි හැබැයි තන්ත්‍රකෝ ආගන්තුකයෙහි උපක්ලේසේ උපක්කිලිට්ට ආගන්තුක වෙන අයගෙන් තමයි අන්න කිලිටි වෙලෙන්නේ එතොට ආගන්තුක එන අය අපි බාරගන්න හින්ද තමයි ඒ ඒ තුළින් කිලිටි වෙන්නේ ඉති මේ විදිහට <clears throat> මේ සුක සංඥාව නිසා තමයි ඒ එච්චර දරුණු දේ අපිට හඳුනාගන්න බැරිවෙලතින එක මේ <clears throat> උඩු යටිකරු වෙලා පේනවා කියන්නේ එකයි එතරම්ම හානිකරදේ අපිට පොඩ්ඩක්වත් හඳුනාගන්න පුළුවන්කමක් නෑ. හිතේ හේතුව තමයි අර දුක දුක හැටියට අවබෝධ නොකර ගැනීමයි තියෙන්. ඒකයි අවිද්‍යාව තෝරණකට පෙන්නන්නේ දුක්කේ අඥ්ඥානං කියල කියන්නේ එකයි. දුක පිළිබඳව දන්නේ නැත්තං එතන අන්න කරුවල තමයි තියෙන්. දැන් හිතේ තියෙන කරුවලතාවය නිසා තමයි පේනි නැත්තේ. ඉතිං <clears throat> ඒ ඊළඟ එක තමයි බුදුරජන් වහන්සුවෙන් අනාත්ම අනාත්මය කියල කියන්නේ අපේ වසගේ පාලනය කරන්න බැහැකින එක උන්වහන්සේම පැහැදිවීම දේශනා කළ තිනු අනත්ත ලක්කන සූත්‍රයේ රූපංච හිදම් භික්කවේ අත්තා අභවිස්ස මහනනි මේ රූපේ ආත්මයක් උනානම් නැහිදං රූපං ආබාධය සංවත්තති මේ රූපේ ආබාධය පිණිස ලක්වෙන්නේ නෑකිනව රූපේ ආත්මයක් වුණාන රූපේ මගේ වනානම් වෙනස් වෙන්න විදිහත් නැහැකිනවා ඒකයි ලබ්බේචත රූපේ රූපේ ලබන්න පුළුවන් කියන. ඒවම් මේ හෝතු මෙහෙම වෙන්න. ඒවම්මා අහෝසි මෙහෙම වෙන්න නම් එපා කියන රූපේ ආත්මයක් වුණා නම් පාලනය කරන්න පුළුවන් කියන. එතකොට අනාත්මය කියලා කියන්නේ අපිට මේ පාලනය මේ මේ ආත්මය කියන්නේ පාලනය කරන්න පුළුවන් කියන එක. දැන් රූපේ පාලනය කරන්න බෑ කියන. රූපය පාලනය කරන්න බෑ කියන ඒවම් මේ හෝතු මෙහෙම වෙන්න ඒවම්මා අහෝසි මෙහෙම වෙන්න එපා කියලා. යස්මාචකෝ භික්වේ රූපං අනත්තා නමුත් මහනිනි රූපය අනාත්මයි. ඒ නිසා නැච ලබ්බති රූපේ නිසා රූපේ ලබන්න බෑ කියනවා. ඒවම් මේ හෝතු මගේ රූපේ මෙහෙම වෙන්න. ඒවම් මහ අවෝසි මෙහෙම වෙන්න එපා කියලා. එතකොට මේ අනාත්මයි කියලා කියන්නේ අපිට ඕන විදියට පාලනය කරන්න බෑ කියන එකයි. අපිට ඕන විදියට පාලනය කරන්න බෑ කියන එක තමයි අනාත්ම කියන ආත්මය කියන්නේ අපිට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියන අන්න හඳුනා ගැනීම. ඒකයි මේ උඩි යටිකුරු වෙලා පේනවා කියන්නේ ඒකයි. දැන් තියෙන්නේ පාලනය කරන්න බැරි කිසිම දෙයක් පාලනය කරන්න පුළුවන් නැහැ. අපිට ඕන විදිහට කිසිම දෙයක් පාලනය කරන්න බෑ. රූපේවත් හටගන්න විඳීම්වත් ඒ වගේම හඳුනා ගන්න දේවල් වුණත් සංස්කාර මේ හිත මේ කිසිවත් අපිට ඕන විදිහට පාලනය කරන්න බෑ ඒකන දැම් භාවනා කරනකොට එහෙම දැන් හිත අපිට ඕන විදියට එහෙම අන කරලා එහෙම පාලනය කරන්න පුළුවන්කම නැහැ ආනේ ඉතින් ඒ නිසා මේ <clears throat> අනාත්ම කියලා කියන්නේ ඒකයි අපිට අවශ්‍ය විදියට පාලනය කරන්න බෑ කියන එක. ඉතින් මේ විදිහට මේ <clears throat> ලෝකේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ අනිත්‍ය දුක් අනාත්ම පැවතුනාට අන්න ලෝකයේ විහාරයේ පවතින නිත්‍ය සුඛ ආත්ම කියනක තොට ඒකයි එක අසත්‍යය කියලා කියන්න. එතොට අසත්‍යය කියලා කියන්නේ එකයි පවතින සැබැහැතත්වය නෙවේ. එතට බුදුරජාණන් වහන්සේ තමයි මේ සත්‍යය කියනක ලෝකයට දේශනාකොට වදාළ. එතට මේ සත්‍යය අවබෝධ නොකර ගැනීම නිසාම තමයි කියනෝ මේ දීර්ඝ කාලය සංසාරය සැරි සරාගෙන එන්න වෙලා තියෙන්. චතුන්නම් භික්වේ දම්මානං අනුනුබෝධ අපටි වේදා ඒවමිදන් දිග සංසාරන් සන්ධාවිතන්. මාන් මේ චතුරාර් සත්‍යය ධර්මය මේ අවබෝධ නොකර ගැනීම නිසා තමයි මේ දීර්ඝ සංසාරය බොහෝ කාලයක් අපි පැමිණිලා තියෙන්. එතට චතුරාර් සත්‍ය අවබෝධ කරගත්තුත් තමයි මේ සංසාරයෙන් අපිට අන්න අත්මි දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. අතහැරීම කියන එක යම් දවස කරනවනන්ගේ මෙන්න මේ අනිත්‍ය දුක් අනාත්ම කියන තිලක්ෂණය අවබෝධ කරපු දාක තමයි අන්න විද්‍යාවිමුත්ති කියන එක ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතට මේ සත්‍යය කියන එක ජීවිතයට අවත්තා තුනකදී තමයි සම්බන්ධ කරගන්න. ඒකට පෙන්න තියෙනවා පළමුයෙන්ම සත්‍යයට කළ යුතු දෙයක්ති. පළවෙනි එක තමයි සච්චානු රක්කි සත්‍ය ආරශ්ා කරන්න ඕන කියෙන පළවෙනි පීවර තමයි සත්‍ය ආරශ්ා කරන්න ඕන. දෙවිනි පීවර තමයි සච්චානු බෝධ සත්‍යය අවබෝධ කරගන්න ඕනි. තුංගනි පියවර තමයි සච්චානු පත්ති සත්‍යයට පැමිණෙන්ඩ ඕන. සත්‍යයට පැමිණිච්චාය කවුද. රහතන් වහන්සේලා තමයි සත්‍යයට පැමිණිච්චාය උන්වහන්සේල සත්‍යය තුළ ඉන්නේ අසත්‍යය තුළ නොවේ ඒකයි ලෝකයේ හටගන්න දේවල් උන්වහන්සේට හරියටම හඳුනගන්න. දැන් වේදනාව ගැන කියන වේදනාව හටගන්නකොට උන්වහන්සේලාට මොකක් තේරෙන්නේ. අන්න අනිච්චන්ති පජානාති අනිත්‍යය කියලා අන්න හඳුනගන්න. හරියටම හඳුනගන්න. ඒක තමයි සත්‍යයට පැමිණලා කියන්නේ. ඒක සත්‍ය තුල ඉන්නේ. නිතරම හැම මේ ඉන්ද්‍රියන් හයෙන්ම හටගන්නකොට ඒ හැම දෙයක්ම හරියටම හඳුනගන්න. හරියටම හඳුනගන්නවා. ලෝකේ අනිත් දේවලුත් එහෙමයි. දුක දුක උපදලා දෙන දෙයක් හරියටම දුකක් හැටියට අවබෝධ කරගන්න. <clears throat> ඒ එනිසා උන්වහන්සේලා නිතරම සත්‍ය තුල වාසය කරන අය ඇත්ත තුල තමයි ජීවත් වෙන්නේ. බොරුවේ ජීවත් වෙන්නේ නැහැ. නිතරම සත්‍ය තුල රාතන් වහන්සේලා ජීවත් වෙන්නේ. ඒ අයට කියන්නේ සත්‍යානුපත්ති සත්‍යයට පැමිණිලා. දෙවෙනි කොටස තමයි සත්‍යානුබෝධ සත්‍ය අවබෝධ කරගත්තේ අය. කවුද සත්‍ය අවබෝධ කරගත්තේ? සෝතාපන්න අය සකදාගාමී අය අනාගාමී අය ඒ අය සත්‍ය අවබෝධ කරගෙන ඉන්න හැබැයි සත්‍යයට තාම පැමිණිලා නැහැ එක තැනක පෙන්නවා නිදේ වතුර තියෙනවා කියලා දන්න හැබැයි තාමත් බීලා පිපාසය නිවාගෙන නැහැ හැබැයි වතුර තියෙනවා ඔක්කොම දන්න ඔබ දැන් වතුර තියෙනවා බොන්න ඕනි ඔක්කොම දන්න හැබැයි හරියටම පිපාසය නිවාගෙන නැහැ ඒ වගේ දැන් සෝහං සකදාගාමී අනාගාමීයි සත්‍ය අවබෝධ කරගෙන ඉන්නේ හැබැයි සත්‍යයට තාම පැමිණිච්චි නැති අය සත්‍යයට පැමිණලා නෑ පරිපූර්ණ වසයෙන් පැමිල නෑ අවබෝධ කරගෙන ඉන්නේ. ඉනක තුන්ගන තියෙන සච්චානුරක්කි සත්‍යය ආරශ්ා කරන්න ඕනි. ඒ තමයි ඊට මෙහාය සෝතාපන්න මෙහා ධර්ම මාර්ගය යන අය සත්‍ය ආරශ්ා කරන්න ඕනි. සත්‍යය කෙනෙක ආරශ්ා කරන්න ඕනි මොකද සත්‍ය අමතකුණොත් එහෙමකද වෙන්නේ අවබෝධ කරගන්න බැරිවෙනවා. දැන් කියල දුන්නු ගණනක් අමතකුණුත්මක දෙන්නේ හදාගන්න බැරිවෙන ක්‍රමවේදේ අන්න ඉස්සල්ලාම ආරශ්ා කරගන්න වෙනවා. එතකට තමයි ඒක මේ <clears throat> අවබෝධ කරගන්න පුළුවන්ගෙන ගණනක්ුණත් හදන්න පුළුවන්ගන්නේ කියන ක්‍රමවේද හරියටම ආරශ්ා කරගණ්ඩුනිය සටාන් කරගෙන හරි නේ ධාරශ්ා කරගන්න ක්‍රමවේදේ ඊට පස්සනය හදන්න හැදුවට පසෙතමයි තමන්ගේ දෙයක් බවට ගණන පත්වෙන්නේ. එතට ගණනු පිළිබඳව එයට වැටහීමක් අවබෝධයක් තියෙනවා. අන්නේ වගේ මේ සත්‍යය කියනක පළවෙනීව ආරශ්චා කරගන්න ඕනි අමතකුණු වෙන්ඩ. එතකට තමයි සත්‍යය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්. එතුට සත්‍ය ආරශ්චා කරන්න වැඩ පිළිවල් පහත්තියෙන්. හැබැයි ඒක සත්‍ය විතරක් නෙමේ ලෝක අසත්‍යයත් එහෙම තමයි ආරශ්ා වෙලා තියෙන්. සත්‍ය අසත්‍යය දෙකම එකම ක්‍රමවේදයට තමයි පවතින්නේ. ඒ සත්‍ය ආරක්ෂා කරන වැඩිපිළිවෙතමයි පළවෙනි එක තමයි සද්ධා පිළිගැනීම තියෙන්න ඕන. එතකොට තමයි ලෝකේ සත්‍ය ආරක්ෂා කරගන්න පුළුවන්. හැබැයි අසත්‍ය ආරක්ෂා වෙන්නේ සද්ධාවෙන් තමයි. ඊළඟට රුචි කැමැත්ත තියෙන්නට ඕන. ඊළඟට අනුශ්‍රවණ නැවත නැවත අහන්නට ඕන. ඊළඟට ආකාර පරිවිතර්ක කරුණු විමසන්නට ඕන. ඊළඟ එක තමයි දිට්ටි නිජ්ජානක් කන්ති. කරුණු විමසා ඇතිකරගත් වැටහීමක් තියෙන්න්නට ඕනි. වැටහීමක් ඇතිකරගන්න ඕනි එක කරුණු විමසල තමයි ඇතිකරගන්නේ. ඒකට හැබැයි ප්‍රත්‍යක්ෂ අවබෝධය කියලා කියන්නේ නැහැ අවබෝධය කියලා කියන එක ඇත්ත ආරශා කරනවා විතරයි. ඇස අවබෝධ කරගත්ත කෙනෙක් කියලා කියන්නේ ඇත්ත ආරශා කරන පුද්ගලෙක් හැටියට විතරයි හඳුන්වන්නේ. ඒ වගේම ওই පහෙම තමයි ලෝකයේ අසත්‍ය කියන එකත් ආරක්ෂා වෙලා තියෙන්නේ. අසත්‍යය ආරශ්ාවරෙන්න්න පිළිගැනීම නිසා කැමැත්ත නිසා ඒළවගේ නැවත නැවත ඇහුවොත් අමතක වෙන්න ඊළඟට ඒ ගැන හිතැව්වොත් කල්පනාකරොත් ඒත්න ඒවගේ මතයක් හැටියට ගත්ත ගමම්ම දිට්ටි ගැන දෘෂ්ටියක් හැටියට ගත්ත ගමන් ආය කාර්දාකත්තේ අමතක වෙන්නේ නැහැ එතකොට සාමාන්‍ය ලෝකයේ බහුතරයක් ආගම් ඔය පහෙන් තමයි පවතින්නේ බහුතරයක් ආගම් පවතින්නේ සද්ධාව නිසා එහෙම නැත්තම් කැමැත්ත නිසා. එහෙම නැත්තම් අර නැවත නැවත නැවත නැවත අහනවා. අහන්න අහන්න මොකද වෙන්නේ? අමතක වෙන්නේ හැමදාම අහනකොට අමතක වෙන්නේ ඊළඟට කල්පනා කරන කල්පනා කරනකොටත් ඒක අමතක වෙන්නේ. ඊට පස්සේ කල්පනා කරනකොට දෘෂ්ටිගත වෙනවා. දෘෂ්ටිගත වුණාම ආයේ ලේසියෙන් යවෙන්න වෙන්නේ ඒක අමතක වෙන්නේ නැහැ. එතකොට හොඳ මතකයක් තියෙනවා. එතකොට <clears throat> ධර්මයේ පැත්තෙන් දිනු කරනකොටත් ওই පහෙන් දිනු කරත් තමයි ධර්ම මේ සත්‍යය කියනක අමතක නොවී තියෙන්. සත්‍යය අමතක නොවනොත්තමයි අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්. දැන් සත්‍යය අමතකුණොත් කවදාකොත් අවබෝධ කරගන්න පුළුවන්කමක් නැහැ අරමංකව මුලින් ගණනක් හදලා දෙන ක්‍රමවේදේ අමතකුණොත් එහෙම ගණන් හදන්න පුළුවන්ද හදන්න පුළුවන් එතකොට අපේ අඩු වැඩි ටික තමයි දාන්නේ නේද එතකොට හරියට ගණන අන්න හදාගන්න පුළුවන්කමක් නැනියම උත්තරේ නෑ ගණන් හදනවා වගේ පේනවා හැබැයි නේද හැබැයි උත්තරේ හරියට එන්නේ නෑ ආන්න එක එහෙනම් ඒ කියපු ක්‍රමවේදයට හරියටම අන්න මේ <coughs> මේ අපි ඒක ආරක්ෂා කරන ඉතින් ගණනක් ආරක්ෂා කරන්න පළවෙනි පිරමකද සද්ධාව තියෙන්න එපා පිළිගන්න එපා ගුරුවරයා කියපු එක නේද මේ ක්‍රමවේදය තමයි ගණන හදන්නේ දැන් පිළිගත්තේ නැතුනොත් ගණන හදන්න පුළුවන්ද බැයිද බෑනේ නේද? දැන් ලෝකයේදී ලෝකේ සාමාන්‍යයෙන් අපි බාහිර ඕනි දෙයක් පිළිගන්නවා. බාහිර ඕනි දෙයක් පිළිගන්නවා. ඒ පිළිගන්නින්ද තමයි අපිට හැමදේම කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. පිළිගත්තේ නැත්නම් බාහිර ලෝකෙත් අපිට කිසි දෙයක් කරගන්න බැරි වෙනවා. දැන් බාහිර ලෝකේ හැම අධ්‍යාපනයක්ම හැම දෙයක්ම අපි පිළිගත්තේ හින්දා තමයි අපිට කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේම ධර්මයේ තුලත් එමය සද්ධාව තිබුණොත් තමයි අවබෝධය කරා යන්න පුළුවන්ගෙන ඒකයි සද්ධාව හැම දෙකම මොකෙට දාතින මුලට දාලතිී මුලට තමයි සද්ධාව දාලතිීන්. එතොට සද්ධාව කියන පොඩි එකක් නෙවේ සද්ධාව කාටද පරිපූර්ණ වෙන්නේ. කාටද සද්ධාව පරිපූර්ණ එක්කෙන කවුද. රහතන් වහන්සේට තමයි සද්ධාව පරිපූර්ණත්වයට පත්වෙන්. රහත්තනකුල තම සද්ධාව ඔන්න පරිපූර්ණ වෙන්නේ. ඊට මෙහා සද්ධා පරිපූර්ණය නෙවේ. සෝතා පන්න වෙනකොට සද්ධහ පරිපූර්ණ වෙන්නේ නැහැ. සද්ධහ ඉන්ද්‍රිය අන්න පරිපූර්ණ වෙන රහත්වෙනකොට තුර පොඩිය එකක්ද සද්ධාව කියන එක පොඩිය එකක් නෙවේ නේ දපිනිකන් සද්ධාව කියනකොට අපි තන්න අබුදුරන් වන්ස පාලනා කියල පාල භාරගත්තනම් නේද බුද්ධාගම හොඳයි කියලා දැනගත්තනම් සද්ධාව කියලා වගේ තේරෙන්නේ නේද? ඒක නෙවෙයි. සද්ධාව කියන්නේ ඊටත් ඒකයි. ඊටාත්ම එතකොට බාහිර රහත් වෙනකොට සද්ධාව පරිපූර්ණ වෙන්න නම් සද්ධාව පොඩි එකක් නෙවෙයිනේ. බොහොම ගැඹුරු එකක් වෙන්න එපා නේද? ඈ දැන් ඊට මෙහා ආයත සද්ධාව දිනු කරගන්න බැරි නම් සෝතාපන්න වෙනකොටත් එතකොට සද්ධා පොඩි එකක් නෙවෙයිනේ නේද? ඈ රහත් වෙනකොටත් සද්ධා පරි සෝතාපන්න වෙනකොට පරිපූර්ණ වෙන්නේ නැහැ කියන්නේ එතකොට අපිට කොහොමවත් පරිපූර්ණ කරගන්න පුළුවන්ද ලේසි සද්ධාව නේද නමුත් සද්ධාවට ලෝකේ තැන බොහොම අඩුයි ඒකයි මොකද අපි හරියට සද්ධාව මේ සද්ධාවන්තය මෝඩයා කියලා එහෙම දාලා තියෙනවනේ ඒ නිසා සද්ධාවට වැඩි තැනක් දෙන්නේ නැහැ මොකද අපි කියන්නේ අවබෝධ කරගන්න කරගන්න එකක් මේක ඒ නිසා අපි පිළිගන්නේ පිළිගන්නේ අවබෝධ කරගත්තොත් පස්සේ නේද එහෙම මතයක් හරියට තියෙනවා ඉතින් ඒ නිසා මේ <clears throat> සද්ධාවට ලොකු තැනක් දෙනවා බොහොම අඩුයි. ඉතින් ඒ නිසාම තමයි අවබෝධය කරා යන්න බැරි වෙලා තියෙන්නේ. මොකද මේක මේ තමන් අවබෝධ කරගන්න එකක් නෙවෙයිනේ. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝනේ. ශ්‍රාවකයෝ අනිවාර්යයෙන්ම පිළිගන්න ඕනේ. දැන් ගණන අපි මේව කරගන්න එකක් නෙවෙයි ගුරු වෙලයක් කියලා දෙන දෙයක්. ඉතින් අනිවාර්යෙන් එයා කියපු ක්‍රමවේදය අපි බාර ගන්න ඕනේ. නේද? අපි බාරගත්තාම තමයි ඒ ක්‍රමවේදයට අපි හදාගෙන යන්න පුළුවන්. එතොට අපි පාරක් ගණන්කමය අපි හදන කන්නවෙන්නේ නේද ගණන්කම හදල දීපී එකක් අපි ඒ ක්‍රමයට හදනවා හැබැයි ඒ හදනකට අපිටත් ඊට පස්සේ ඒකම වේද අවබෝධයනවා ආන්න එකයි එතොට ඒ හදල දුන්න එකත් තමයි තිය එතොට සාාවකව කියන්න බුදුරජාණන් වන්සගෙන තතාගතයන් වහන්සේගේ සාාවකයේ තියන වෙනසමකක්දකින් තතාගතයන් වහන්සේ ත්‍රහත්වෙන සාාවකයෝ ත්‍රහත්වෙන තරමකද වෙනසේ එතකොට කියන තථාගතයන් වහන්සේ කියන්නේ අනුපාදස්ස මග්ගස්ස උප්පාදේත. නූපන් මඟ උපදූප කෙනා තමයි සාතුන් වහන්සේ. ඊළඟට නොදන්නා මඟ දැනගත්ත කෙනා. නොගිය මඟ ගිය කෙනා තමයි තථාගත. ශාවකය කියන්නේ පච්චා සමන්නාගත. හදලා දුන්න මාර්ගය යන අයට තමයි ශාවකයෝ කියන්නේ. ඉතින් ශාවකයන්ට හදන්න දෙයක් නැහැ. ශාවකයන්ට තියෙන්නේ මැප් එක ඇඳලා තියෙන්නේ හදපු මැප් එක යන්න. නේද? ඒ නිසා දැන් සාාවකයන්ට තියෙන මැප් එක හදලා දීලා තියෙන යන්න ආන්නේ හැබැයි යන්න අර මැප් එක පිළිගන්න ඕනේ නේද මේක වැරදි අර මේකට තමන් මාර්ග හදාන යන්න ගියොත් එහෙම යන්න බෑ ශාවකයන්ට තියෙන කියපු ක්‍රම වේදයට යන්න ආන්න එකයි තථාගතයන් වහන්සේ ක්‍රමයක් කියලා තියෙනව නේද ඒ ක්‍රම වේදයට යන්න ඕන <clears throat> එතකොට එතකොට තමයි අන්න යන්න පුළුවන්කම ලැබෙන්නේ එතකොට මේ සද්ධාව ඒකයි මුලට හැම තැනම දාලා තියෙන්නේ සද්දා බීජන් දැ මොනවරි ගහක් අදන්නනම් බීජීපයි දැ සද්ධාවතම බීජේ බීජේ නැත්තං ගස්සාදන්න බැහැන් නේද කණු තම හිටවන්න <laughs> නේද ගස්ස දෙන්නේ නැහැ එතට සද්ධහ බීජ ඊළඟට සද්ධාව ඉන්ද්‍රිය හැටිටිකිනට අංකකට තියෙනමකක්ද සද්ධාව දැ මෙතනත් අංක කරමකද සත්‍යය අරසා කරන්න අංකකට තියෙනමකද ඒත් සද්ධාව ඊළඟට සද්ධහා බල හැම තැනදී මේකයි සද්ධාව තමයි අන්න පෙරටම ඇවිල්ලතිී. එතකොට එක තැනක පෙන්නනු නගරයක තියෙන පළවෙනි ආරච්චක වලල්ල තමයි සද්ධාව ඒසිකා තම්බී කියල කියන්නේ. මයිංගල මයිංගල ලොකු මයිම් මේකක් හිටව නැතුර තමයි නගරේ පළවෙනි සීමාව. එතිනින් එහාට කවුරරි ආක්‍රමණය කණ්ඩාපු ගන් තේරෙනවා. ඒ වගේ සද්ධාව කියන් ඒසිකස් තම්බේ කියලා කියනවා. ඒසිකත් තම්බය කියලගෙන ඒ සද්ධාව නැමැති මේ කනුව හිටෝගත්ත ආර්ේශාවකයට තමයි අකුසල් ප්‍රහාණය කරලා කුසල් දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ <clears throat> සද්ධාව ඒකයි මේ ධර්මය මාර්ගයේ අවසාන සාාවකයට පෙන්න්න කවුද සද්ධානු සාරී කියල කියන්නේ එකයි. සද්ධානුසාරී කන්නේ දැන් පාලියෙන්කෙන් අනු කියන්නේ මේ ඒ <clears throat> මේ අනුසාරිපුත්ත කියන අනුසාරිපුත්ත කෙන සැරියුත් ස්වාමීන් වහන්සේ වගේ කියන එකයි. සැරියුත් ස්වාමීන් වහන්සේ අනුව යන කෙනාට අනුසාරිපුත්ත කියනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගති ලක්ෂණ ගොඩාක් තියෙනකොට කියනවා අනුසාරිපුත්ත කියලා pāli භාෂාවෙන්. අනු කියන්නේ ඒ කෙනා වගේ ඒ කෙනා අනුව යනකොට අනුසාරිපුත්ත කියලා කියනවා. එතකොට මේ මෙතන සද්ධානුසාරී කියන්නේ මොකද බුදුරජාණන් වහන්සේ කියපු දේ පිළිඅරගෙන යනවා. හැබැයි අවබෝධයක් නැහැ. එතවට සද්ධහනුසාරි භාවය තෝරණ කරත් පෙන්නෙනවා චක්කුම් භික්්‍යවේ අනිච්චම් විපරණාම අන්‍යතාභාවි මහනලි මේ ඇස අනිත්‍යයි වෙනස් වෙලා නැතිවෙලයන. ඉමේ දම්මා සද්ධහත මේක යම් කිසි කෙනෙක් පිළිගන්න. මේක පිළිගන්න අවබෝධ කරගන්න ඕනේ පිළිගන්න. ඊළඟට අයං උච්චති භික්්‍යවේ සද්ධානුසාරමයට තමයි සද්ධානුසාරී කියන්නේ. ඔක්කන්තු සම්මත්ත නියාමං ආරි මාර්ගටය බැසකත්ත කෙනෙක්. වීතිවන්තෝ පතජ්ජන භූමි පතජ්ජන භූමිය ඉක්මෝල ගිය කෙනෙක් ඊළඟට එයා මේ සත්‍ය අවබෝධ නොකර සෝ මේ මැරෙනවා කියන එකත් බුදුරජාණන් වහන්සේ කියන අබබ්බෝකේ අබහුවය කියන. ඒ වගේ මෙයාගෙන් නිරේට යන പ്രേත ලෝකයට තිරිසන් ලෝකයට යන අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. මොකද එයා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගත්ත කෙනෙක්. ඒතකොට සද්ධාව තෝරනකොටත් තෝරන්නේ කොහොමද? සද්ධහති තතාගතස්ස බෝධි බෝධි කියන්නේ බුදුරජාන් වහන්සේ අවබෝධ කරගත්ත සද්ධහති පිළිගන්නවා කියන එක. උන්වහන්සේ අවබෝධය පිළිගන්න. එතකොට උන්වහන්සේ යමක් කිව්වනම් ඒක පිළිගන්න. <clears throat> ඒකට තමයි අර සද්ධානුසාරය කියන්නේ ඒකයි බුදුරජාන් වහන්සේ කියපු අනුව යන කෙනා. ඒක අවබෝධයක් තියෙනවා නෙවෙයි. එයා ප්‍රත්‍යක්ෂ අවබෝධ කරගෙන නැහැ කිව්ව නිසා කරනවා. ආන්න එකයි. එතකොට මේ <clears throat> තව උපමාවක් පෙන්නන මේ මේ මේ බුදුරජාණන් වහන්සේ මේ <clears throat> ඉස්සර මේ හරක් පාලනය කරන ගොපල්ලු ඉතින් නුවණ තියෙන ගොපල්ලු මේ වතුරකින් හරක් ගොඩ මේ කියන්නේ ඊතර <clears throat> කරනකොට පළමුවෙන්ම ඊතර කරන්නේ හොඳම හයිය තියෙන හොඳ සත්‍ය සම්පන්න ගවයන් කියන. ඒ කට්ටියට දැම්මිකම් ටක් ගාලා ඒගොල්ලන්ට යනවා. ඊට පස්සේ එහෙම එහෙම දුරුවල දුරුවල දුරුවලයි තමයි ඒගොඩ කරන්න කියන. එතන අන්තිමේට යවන්නේ එදා උපන්නු පැටියයි අම්මයි කියන. එතකොට අම්මගේ කටහඬට තමයි කියනවා පැටිය යන්නේ. අම්මා ළඟ ඉන්න ඕනේ නිතර මේ නිසා අම්මා කෑ ගන්නකොට නිතරම අම්මා ළඟට හේතු හේතු වෙන නමුත් එයාට සොයරි වෙන ජවයක් නැහැ. නමුත් අම්මගේ හඬ අල්ලගෙන යන්න පුළුවන් කියන. එතකොට සද්ධානුසාරී ශ්‍රාවකයා පෙන්වන්නේ ආන්නේ වගේ කියනවා. ඈ අර හොඳ හරක් වගේ තමයි රහතන් වහන්සේලා කෙලින්ම ඉතිරිලා යනවා. ඈ එහෙම එහෙම අනිත් අය යනවා. අර සසරෙන් එතර කරන්න අර මේ පුංචිම වහු පැටිය වගේ කියන සද්ධානුසාරී කියන එයා යන්නේ නිතරම අර අම්මගේ හඬ අල්ලගෙන වගේ බුදුරජාන් වහන්සේ අවබෝධය අල්ලගෙන තමයි යන්නේ ආන්න ඒකයි උන්වහන්සේ කියපු දේ අල්ලගෙන තමයි තමන්ට අවබෝධයක් නැහැ ඒකයි අර චක්කුම් අනිච්චම් විපර මේ ඇස අනිත්‍යයි වෙනස් වෙලා යනවා ඒක ඉමේ ධම්මා සද්ධාති මේක පිළිගන්නවා අන්න ඒකයි ඒක පිළිගන්න පිළි අරගෙන තමයි යන්නේ <clears throat> හැබැයි තමන්ට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැහැ එතකොට මේ ඒ විදියට එයා ගමන් කරනකොට තමයි ඊට පස්සේ එයාට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන. එතකොට මේ අර බුදුරජාන් වහන්සේ ඒක අවබෝධය හරියටම එයා අදහනවා. ඒතර උන්වහන්සේ යමක් කිව්වනම් ඒක කරනවා. ඒක අවස්ථාවකදී පෙන්නනවා මේ <clears throat> බුදුරජාන් වහන්සේ මේ දැන් මේ මඩ වගුරකින් බුදුරජාණන් වහන්සේට ඊතර වෙන්න ඕන. මඩ වගුරකින් ඊතර වෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්ඩුන එක හේතුව දේශනා කරන්න එක ස්වා අවත්තාවකද බුදුරජාණන් වන්ස මේ විකාල භෝජනී වලකින්ද කියල බණකීල් එක ඒක භක්තික වෙන්ඩ කියලා. එතොට එතන හිටිය මේ මේ ස්වාමින්නාසෙනමක් ඒකට ප්‍රසාදය පල කරන්නේ නෑයාකින ස්වාමිනි මටනන් සැකයි මේක වෙලක් කොළඳල ඉන්න පුළුවන්ද බැරිවේදික එතට බුදුරජාණන්සක වෙනන් ටිකක් වන්දල කුටීර තරංගිල වන්දන්නකිව. එතරකු ඒත් සැකයි කිව්වා එතට බුදුරජාණන් වන්ස මුකුත් කියන්න කියේ නැහැ. ඊට පස්සේ කාලයක් ගියට පස්සේ මේ ස්වාමීන් වහන්සේට අනිස්වාමිනතල කිව්ව තතාගතයන් වහන්සේ මෙච්චර ශිස්සාවන් වර්ණා කරද්දී ඔයා ඒකට කැමැත්තක් පළ කරේ නැහැ ඒක ඔයාගෙන් වෙච්ච ලොකු වරද ඔයාට පසුව තේරෙවි කියලා කිව්වා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේට වැටහුණා මේ කාරණේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීන් මම මෝඩෙක් වගේ බාලයෙක් වගේ තථාගතයන් වහන්සේ මේ ශිෂ්‍යාවන්ට උත්සාහවත් කරනකොට මම ඒක ඇති කරගත්තේ නෑ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වා මේ <clears throat> මම රාතන් වහන්සේ නමකට කිව්වොත් එහෙම මේ මඩවගුරේ ඒ දණ්ඩක් වෙන්න කියලා ඒ දණ්ඩක් වෙනවා කිව්වා. මගවගුරේ ඒ දණ්ඩක් වෙන්න කිව්වොත් එහෙම ඒ දණ්ඩක් වෙනවලු. එතොට දැන් එයා හිතන්නේ අනි මං උඩින් ගියොත් තථාගතයන් වහන්සේ මම නේද මම මැරෙන්නක් පුළුවන් එහෙම හිතන්නේ කිව්වොත් කරනවා කියනවා එහෙම කියනවරනේ නමුත් කිව්වොත් එම් බැරි වෙලාවත් ඒ දණ්ඩක් වෙන්න කියලා මඩ වගුරක බුදුරජාණන් වහන්සේ ඒත් වෙනවනේ. එතකොට කිව්ව සක මේ සකදාගාමි අනාගාමි සෝතාපන්න ධම්මානුසාරි සද්ධානුසාරි ඔය ඕනි කෙනෙකුට කිව්වොත් ඔය හැමෝම කරනවා. එතකොට සද්ධානුසාරි කෙනත් කිව්වොත් එහෙම ඒ දණ්ඩත් වෙන්න කියලා වෙනවලු. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔයා කිට්ට කිව්වොත් එහෙම පුළුවන්ද කියලා ඇහුවා. ඔයාට ඒ දණ්ඩක් වෙන්න කිව්වොත් පුළුවන්ද කියලා ඇහුවා. දැන් එක වෙලක් කන්න කියනකොටත් ඉන්න බැයි නං. <laughs> ඒ දන්න ගොමත් ඉන්න බෑන නේද ඒ දන්නක් වෙන්න බෑන <laughs> ආන්න එක එතට පේනෝනේ නේද එතොට ඒකයි සද්ධාව තියෙන කෙනා බුදුරජාන් වන්සේ කියන මොකක්ද ඒක පිළිගත්තා ඒක මෝඩකමක් වගේ ලෝකෙට පේන්න පුළුවන් නමුත් ඒකයි ඒ තරම්ම බුදුරජාන් වහන්සේගේ අවබෝධය පිළිබඳව තියෙන විශ්වාසය ඒකයි උන්වහන්සේ දණ්ඩ කිව්වොත් එයා දන්නවා බුදුරජාණන් වහන්සේ කිව්වා නම් ඒ දණ්ඩක් වෙන්න Tamanට කාදාකත් හානියක් වෙන්නේ නැහැ ආන්න ඒකයි කිව්වොත් එහෙම වෙන්න පුළුවන් ඒතරම් මේකයි පිළිගැනීම කියන්නේ ඉතින් ඒ විදිහට සද්ධාව අන්න ඒකයි ඒකයි සද්දා මූල ජාත මුල් බැහැගන්න ඕනි කියන. සද්ධා දෙකක් තියෙනවනේ. මොකද්ද? ආකාරවිති සද්දා සහ අමූලිකා සද්දා. අමූලිකා සද්දා කියන්නේ මුල් නැහැ. දැන් අපි පිළිගන්න දේවල් වල මුල් නැතුනොත් මොකද වෙන්නේ? ඈ නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මූණ බල බල යනවා කියනවා. හරියට සද්ධාව නැතුනොත් එහෙම එක්කෙනගේ ටික කාලයක් මූුණ බලනවා තව කෙනෙකුගේ ටික කාලයක් මූුණ බලනවා ඈ ඒ කියන්නේ එක්කෙනෙක් කියන එක ටික කාලයක් පිළිගන්නවා ඊට පස්සේ අනිත් එක්කෙනා කියන දේ පිළිගන්න ඒක අතාරින්න හ්ම් ඊට පස්සේ අනිත් ඒ මූණ බල බල යනවා කියන සද්ධාව මුල් බහැලා නැත්තම් කියන කෙනෙක් කෙනා පොඩ පොඩ පිළිවෙලෙන් අතර අතර යනවා ඒතකොට සද්ධා මුල් බහැලා නැත්තම් කියන්නේ අර මූණ බල බල යනවා වගේ කියන අය කියනවා මේ සද්ධාව පිටලා නැත්තම් ඒක හරියට පුළුම් පොදක් වගේ කියලා පුළුම් පොදේ ස්වභාවමකක්ද හමන හමන හුළංවලට අන්න හමන හමන පැත්තට යන් අන්න එක මේ පැත්තෙන් ගුළංගාවතේ පැත්තටන අනි පැත්තෙන් අවුල් අනි පැත්තට යන් එතකොට <clears throat> මේ මේ <clears throat> අර ආකාරවති සද්ධාව තිබත් එයා එහෙම වෙන්නේ නෑ ඒකයි මේ ඒ සද්ධාව කියන්නේ ඒ සිකාස් තම්බේ වගේ කිලෙහිම කියන්නේ ඒකයි මේ අර බුදුරජාණන් වහන්සේ අවබෝධය පිළිබඳ ය මුල් බැස ගන්න කනුවක් වගේ හිටුව ගන්න. එතොට දේශීම කාටවත් ආක්‍රමණය කරන්න බෑ. ඉතින් බුදුනාන්සේ දේශනා කරපු ධර්මය මේ දේකරොත් මේ විදිහට වෙනවා කියලා ඒකාන්ත වශයෙන් දේශනා කරපු වන තියෙනවා. ඒවයි මුල් බැසගත්තු තාවෝක කරන්න එපා කිව්වොත් එහෙම යන්න එයා හෙල වෙන්නේ නැහැ. ආන්න ඒකයි. දැන් අපි මොකද වෙන්නේ? කාලයක් කරන්නේ අපේ දේශෙම අයින් වෙනයි කිව්ව එකක් අතාරිනවනේ. අපි නේද? ඇයි මොකද මුල් බැසගත්ත ගතිය නෑ ඕ මීතල කොමුද ධර්මය අවබුධ කරන්න කිව හෙමදි කියලා අපි සමට අතාරන තු අනිත් එක්න මුණ බලනො කියන්නේ එක මුණ බල බලයනවා කියන්නේ එකයිපට අපිට අපි මුල් බැසගත්ත මුකුත් නෑ ඊට පස්සේ එතොට සත්‍යය එක ආරක්ෂා වෙන්නෑ කියන්නේ සත්‍යය ආරක්ෂා වෙන්න කියන්නේ එක ඉතින් සත්‍ය ආරක්ෂා වෙන්නේ නැත්නම් අවබෝධ කරගන්න බෑ ඒකයි මං කිය අර <clears throat> ඒ පිළිගැනීම එකයි හොඳට මුල් බැස ගන්න ඕන ඒක කාගවත් දෙයකට නෙවෙයි අර ඒක කියන්නේ සද්ධාහති තථාගතස්ස බෝධි බුදුරයන් වහන්සේ අවබෝධය තමයි අපි සද්ධා පීටෝ ගන්න එක එක අය කියන ඒවා දිහා නෙවෙයි බුදුරජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන් යමක් දේශනා කරලා තියෙනවනම් අන්න ඒක පිළිබඳව අපි අන්න මුල් බැස ගන්න සද්ධාව. එතකොට තමයි අන්න සත්‍ය කියන එක ආරක්ෂා වෙන්නේ. එතකොට ඇත්ත අමතක වෙන්නේ නැහැ. අන්න ඒක. එතකොට ඇත්ත අමතක වෙන්නේ නැහැ. ඇත්ත මතක නම් ඇත්ත අවබෝධ කරගන්න ඊට පස්සේ පුළුවන්. අන්න ඒකයි. අමතකුනොත් තමයි බැරි වෙන්නේ. ඊළඟ එක තමයි රුචි කියන්නේ කැමැත්ත. කැමැත්තත් ඒ වගේම අන්න හොඳට තියෙනවා. දැන් කැමැත්ත නැත්තම් ලෝක දෙයක් අපිට නිතරම කරන්න බෑ. නිතරම කැමැත්ත අනිවාර්යයෙන්ම තියෙන්නට ඕන. දැන් අකුසල් කරන්නේ ඇයි? කැමති නිසා. දැන් අකුසල් කරන්න කැමති නිසා. දැන් කුසල් කරන්නේ නැත්තේ ලෝකෙ. දැන් බුදුරජාන් වහන්සේ මේ පුදුම විදියට කියන්නේ නේද? පුදුම විදියට මේ කියන්නේ දැන් මේ <clears throat> සමහර වෙලාව කියන මහන්නේ මං අපේනවා මේක කරන්න කියලා. දැන් එහෙම කියද්දි අපිට කරගන්න බෑ. ඇයි අර අපේ කැමැත්ත නැති නිසා. එතකොට දැන් අකුසලයට තමයි අපි කැමති. ඒ අකුසලයට කැමති හින්දා අකුසල් මතකද අමතකද? ඈ? අමතක වෙනවද? <laughs> අමතක වෙන්නේ නැහැ කිසිම දෙයක් අමතක නැහැ. දැන් බන අමතක වෙන්නේ නේද බන තමයි අමතක වෙන්නේ මොකද මේකට අන්න කැමැත්ත පිහිටලා නැහැ හරියට ආන්න රුචිකත්වයේ අඩුයි ඡන්දේ අඩුයි මොකද හැම දෙයකම මූලය ඡන්ද මූලක සබ්බේ ධම්ම හැම දෙයකම මූල කැමැත්ත හැම දෙයකම මූල කැමැත්ත මුල් තියෙන වෙන් තමයි නිතර මොටයි වෙන්නේ දැන් අකුසලයට කැමති ඉඳ තමයි මොටයි නිතර වෙන්නේ නිතරම හට ගන්නවා මුල් තියෙනෝනේ උතර පෝර වැටිච්ච ගමන් එනවා දැන් කුසලයේ මූල නැහැ කුසල් මුල් බස්ස කරන ඡන්දේ බොහොම අඩුයි. ඒ නිසා තමයි එන්නේ නැත්තේ. ඡන්දේ නැති හින්දා තමයි හැම හැම වෙලෙම ඇත්ත අමතක වෙනවා. ඇත්ත අමතක නැත්ත මතක තියාගන්නත් බෑ. ඒ මොකද අර කැමැත්ත නැති නිසා. ඒ නිසා කැමැත්ත කියන එක අන්න උපදව ගන්න. කැමැත්ත නිතරම ඇති වෙන්නේ මොකක් නිසාද? ගුණාත්මක භාවයේ අන්න සලකන්න ඕන. ගුණාත්මක භාවයේ සැලකුවොත් තමයි කැමැත්ත ඇති වෙන්නේ. ඒ කියන්නේ අර මම භාවනා කරනකොටත් කිව්වේ මේ හරියට ආනිසංසිතන්න කියලා. එතකොට තමයි අන්න කැමැත්ත උපදින්න. අන්න ඒක නිතරම කැමැත්ත උපදින්න ගුණාත්මක භාවයම දකින්න ඕන. එතකොට තමයි අර කැමැත්ත කියන එක ඇති <clears throat> එතකොට තමයි සත්‍යය කියන එක අමතක වෙන්නේ නැහැ එතකොට. සත්‍ය අමතක වෙන්නේ සත්‍ය අමතක නොවුනොත් තමයි අවබෝධ කරගන්න වෙන. කැමැති නැතුනොත් අමතක වෙනවා නිතරම. අන්න ඒක. ඒකයි දැන් අපිට මේ ලෝක ඔක්කොම ටික මතක තියාගන්න පුළුවන් බණ ටික තමයි අමතක. හොඳට බලන්න නේද? ඈ දැන් ඉංජිනේරුවෙන් බලන්න කොච්චර දේවල් මතක තියාගෙන ඉන්නවද කියලා දොස්තරවරු කොච්චර මතක තියාගෙන ඉන්නවද නේද <laughs> බේත් ටිකේ තියෙන ටිකම මතක තියාගන්නවා කියන්නේ කොච්චර මෙමරි එකක්ද නේද නමුත් <laughs> ධර්මයේ පුළුවන්ද අඩුම ගානේ සමහර අයට පොඩි දෙයක්වත් මතක නැහැ නේද මේ කියපු දේ මේ හැවුවත් මතක නැහැ ඒයි මේ අර ඡන්දය කියන එක අඩුයි මොකද සත්‍යයට අපි හැමදාම කැමති නැහැ ඒ නිසා තමයි තියෙන්නේ සත්‍යයට කැමති වෙලා නැහැ. ඒකනේ දැන් හොඳට බලන්න ඉස්සර කාලේ එහෙම ඇත්ත කතා කරොත් එහෙම කැමතිද? දැන් මේ මේ අකුණක්වත් ගහනකොට කිව්වොත් එහෙම බැරි විලොත් <laughs> මැරෙවිවත් නැහැ කියලා කැමති නේද සාමාන්‍යයෙන්? මූසල කතා කියන්න එපා කියයි නේද? දැන් යනකොට කාට හරි කියලා ගියොත් එහෙම නේද? මං එනකන් විශ්වාස නැහැ. යනකොට ඉතින් වාහනයක හැප්පිලා මැරෙන්න පුළුවන්. එහෙම කිව්වොත් එහෙම කැමති නේද? කැමති නෑ. ඒකයි සත්‍යයට කැමති නෑ. අසත්‍යයට තමයි කැමති. ආන ඒකයි. ඇත්ත කියලා දෙනවට කිසිසේත් කැමති නෑ. ලෙඩෙකුට ගිහලා ඇත්ත කිව්වොත් එහෙම කැමති වෙයිද? ඈ? කැමති නෑ. යාට ඉතින් බොරුවට අපි කිව්වොත් ආ බය වෙන්න එපා නේද? ඔක්කොම හරි ගස්සලා තියෙන්නේ දොස්තරලා. ආ ඒතකොට කැමති ඇත්ත කිව්වොත් එහෙම හෙට ඔයා මැරෙනවා. ඈ? <laughs> නේද? කැමති වෙන්නේ නෑ. දැන් එයාට ඇත්තටම ඒක කියලා එයා ඒක පිළිගත්තා නේද? එයා ඒකට කැමති කරන්න ආයමද අන්න යට පුළොම් බලන්න සත්‍ය අවබෝධ කරගන්න ආන ජීවිතය අතාර්ථය දැම් බලන් අර කැමති නැතිනි සමකද වෙන්නේ <laughs> කියන්න බෑනි නේද දැනගත්තත් කියන්න පුළුවන්කම නෑ ආන්න එකමක දැත්තර කැමති නෑ කැමති නන්තමයි කියන්න පුළුවන්ගන්න <clears throat> ඒතන ඒකයි පොඩ්ඩක්වත් චන්දය නෑ දැම් බනහලා ගොඩාකයි කැමැත්තත් දැති කරගන්න ය කැමැත්තත්ද බොහෝ දුරට අකමැත්තක් මොනවාරි ගැඹුරු බණක් කිව්වොත් අපිට ඕක තේරෙන්නේ අපිට නිකන් එදිනෙදා මොනවාරි කිව්වනම් නේද? ඒතර මොකද වෙන්නේ අකමැත්තන්නේ? දැන් තේරුම් නැතත් ඇති කරගන්න ඕනේ මොකද්ද? කැමැත්ත. අපිට මේ කාලය තුල මේ අවස්ථාවේ කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපේ හිතේ පිහිටව ගන්න ඕනේ කැමැත්ත. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ මේක තුලින් තමයි අපේ ජීවිත සුවපත් කරගන්න පුළුවන්. ඉති ඒ නිසා මට මේ වෙලා කරගන්න බැරි වුණත්මන් කවදරය අනී මේ ධර්මයට පවේශවෙන්ඩුව අන්න කැමැත්තක් උපදව ගණ්ඩුවන් එතකොට තමයි කවදරි අවස්ථාවක් ලැබුණොත් කරගන්නේ ආන්නේකයි මොකද මුල් දාලා තිබ්බොත් කාර මුල් ටිකක් හරි තිබ්බොත් ඔන්න පොහොර වැටෙනකොට ආය නංගල ගන්න පුළුවන් දැන් මුල් තිබුණ නැතු නැත ඊළඟ පාර බනහනකොට මොකද වෙන්නේ අර බනම කිව්වොත් එහෙම ආයෙත් අකමැති නේද ඊට පස්සේ මොකද වෙන්නේ අර හොඳ සත්‍යයට නිතරම ඊට පස්සේ අකමැත්ත තමයි දන්නේවත් නැතුව මේ වෙන්නේ. දැන් සමහරලාට බණ කිව්වට පස්සේ සමහරු කියනවා ස්වාමීන් වහන්සේ කාලේ නැහැ ඉතින් අපිට ඕවා කිව්වට කරගන්න මං කියනවා කාලේ නැහැ නෙවෙයි කැමති නැහැ කියන්න. <laughs> මං කියනවා කැමති නැහැ කියන්නේ හේතුව එයි. මං කියනවා අනිත් ඒවා කරන්න පොඩ්ඩක්වත් වෙලා නැද්ද? ඈ පොඩ්ඩක්වත් වෙලා නැද්ද? තියෙනව නේද? ඕනි තරම් අනිත් ඔක්කොම කරන්න වෙලා තියෙනවා. අඩුම ගානේ හිතන්න වෙලා නැද්ද? හිතන්න වෙලා තියෙනවනේ නේද? එතකොට මේ භාවනා කරනවා කියන්නේ මොකද? අර හිතන වෙලාවේ හොඳ හිතවිලි හිතන්න පුළුවන්. දැන් වෙලාව නැති ප්‍රශ්නයක්ද තියෙන්නේ? <laughs> නෑනේ නේද? කැමති නැති ප්‍රශ්නේ තියෙන්නේ. අපි සත්‍ය හිතන්න, ඇත්ත හිතන්න, කුසල් හිතන්න හිත කැමති නෑ. ආන්න එකයි. ඒ නිසා මම කැමති නෑ කියලා කියන්නේ. ආන්න එක. එතකොට කැම කැමැත්ත උපදව ගත්තත් යම් දවසක් කරන්න පුළුවන්. ආන්න එකයි. දැන් අපිට හරියට කැමැත්ත තියෙනවා අපිට යන්න එන ගමන් ඕනිතරම් කරන්න පුළුවන්. දැන් තියෙනවනේ එහෙම නේද කාලේ දැන් ඉස්සර නෑ වගේ දේරුණාට දැන් භාවනා කරන්න වෙලා නැද්ද දැන් බණ අහන්න වෙලා නැද්ද තියෙනවනේ දැන් වෙලා නැති ඇයට තමයි දැන් <clears throat> මේ කැමති නැති ඇයට තමයි වෙලාව නැති නේද ආන්න ඒකයි දැන් පාටි වලට එහෙම අපි පොඩි නිවාඩුවක් දාලා හරියන්නේ ඒ මොකද කැමැත්ත නිසා <laughs> නේද ආන්න දැන් මේ දැන් බණ සමහරට මේ ආරාධනා කරන්න ඇතිනේ ගොඩ අයට නේද දැන් බලන්න වැඩි කැම ඡන්දය තියෙන අය තමයි ඇවිල්ලා තියෙන අනිත් අයට ඉතින් මේ උදේට නැගිටින්න ඕනේ මහා ප්‍රශ්න ගොඩයි. නමුත් පාටි එකට කිව්වනම් උදේ නැගිටින ප්‍රශ්න කතා කරනවද? නෑ නේද? එතකොට පේනවනේ නේද මේ ඡන්දය කියන එක ඒකයි තියෙන. ඡන්දය තිබුණොත් ඒකයි අර සත්‍ය කියන කාර්යශා වෙනවා කියන්නේ ඒක. ඇත්ත ආරක්ෂා වෙන්නේ කැමැත්ත තිබුණොත්. අකමැති නිසා තමයි දැන් ඇත්ත නිතරම අමතක වෙන්නේ මොකද? අර ඡන්දය කියන එක බොහොම හීනව තමයි තියෙන්නේ. හැබැයි අකුසලයට ඡන්දය ඕනි තරම් තියෙන එක යකුසල් මොකුත් පස්ුන කරදර දුක් කරදර මොකුත් අමතක නැහැ හැමදේම මතකයි එතකොට ඒවා ටික මතක හිටින්නයි මේක අමතක වෙන්නයි විදිහක් නෑනේ නේද යන්න මේක අමතක වෙලා තියෙන්නේ ඇත්ත අමතක වෙලා තියෙන්නේ නිතරම අර කැමැති නැති නිසා අන්න ඒ නිසා සත්‍ය ආරක්ෂා කරන්න නම් අන්න කැමැත්ත කියන එක උපදව ගන්න ඕන කියන අනිත් එක තමයි අනුශ්‍රවණි නැවත නැවත නැවත අහන්නට ඕන දැන් බුදුරජාන් වහන්සේ කාලේ නිතරම අහලා තියෙනවා. අපි ගොඩ කතාවල තියෙනනේ මේ දැන් සැවැත්නුවර කෝටි හතක් ඉඳලා තියෙනවා මිනිස්සු. කෝටි හතෙන් කෝටි පහක් සෝතාපන්න. ඒක කියන දිනචරියා උදේ ඒකට දන් දෙනවා හවසට පනහන් දෙනවා. දැන් ওই කතාවලත් තියෙන චින්චමානිකාවෙම හැමදාම මිනිස්සු බනහල එළියට එනකොට එයා ඇතුළට එනවා. ඈ ආ මේ විදිහට අන්න අනුශ්‍රවණය කියන එක ඒ කාලේ ජනතාව කරා. ලංකාවේ තහලෙතනනේ එළි වෙනකන් බණ කියලා තියෙනනේ ගොඩ ඉතිහාස කතාවල තියෙන අර මේ කාලකාරාම් මේ සූත්‍රයෙන් එන සද්ධාතිස රත්තුම එළි වෙනකම් බණ අහගෙන තියෙන. එතකොට මේ එළි උදේ එළියට එලා ඔව් එළියට එලා බණ අහලා තියෙන. එළි වෙනකම් බණ අහලා තියෙන. එතකොට බලන්න ඒ කාලේ අන්න අනුශ්‍රවණේ හොඳට තිබුණා. අනුශ්‍රවණය කියන එක හොඳට තිබුණේ. ඒ නිසා තමයි ඒ අයට ඇත්ත අමතකුනේ නෑ. අන්න ඇත්ත හොඳට මතකයි. ඒ නිසා තමයි ඇත්ත අවබෝධ කරගත්තේ අය. අන්න අනුශ්‍රවණය කියන එක තිබුණා. ඒ වගේ මේ කාලේ තිබුණ එකම <coughs> කියන්නේ ඔක්කොම එකම දේ තමයි කියන්නේ. ඒ නිසා තමයි මතක හිටියේ. දැන් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙන මේ එකම දේ කියන්නේ නැති ප්‍රශ්නය අපිට පොඩ්ඩක් තියෙනවා. මොකද එක එකනා එක එක විදිහේ විග්‍රහ කරපු ගමන් අපි කෝකද ගන්න කියලා ඊට පස්සේ අන්න නේද? සත්‍ය අසත්‍ය ටිකක් තේරුම් ගන්න සමහරට බැරි වෙලා යනවා. <coughs> ඉතින් ඒ නිසා අපිට ඒ පාඩුව ටිකක් තියෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ කාලේ සාාවකයෝ පස් දෙනෙක් ඇවිල්ල බණකුවත් පස් දෙනාම එක විදිහ. ඒවගේම ඒකල්ගේ ආකල්ප සම්ප්‍රත්තියක් තිබන එකම දේ නැවත නැවත හන්ඩුවන කියන එක තිබුණ. දන්න දේ කතාවන්න නිතරම මේ ඇහුවත්තමයි මතක හිටින්. දැන් අපිට බාහිර ලෝකයක තියෙනු. අපි එනිසා දැන් එකම දේ අස්සසනු. දැන් වෙළඳ දැන්වීන් කැනමකද හැමදාම එකමදේ අස්සසන ඕනේ එතොර තම යන්න අනුස්්‍රමණ හන්ඩහ නමතකෙනවාද. කනබන දේවල් එතන ඒකයි මතක් කරලා දෙනවා. එතකොට මතක හිටින හොඳට නේද? <laughs> ඒකයි දැන් කෙනෙකුට කේලමක් කියන්න ඕන නම් අපි මොකද කරන්නේ? නැවත නැවත ගිහිල්ලා කියනවා. ටික ටික ටික ටික නේද? <laughs> එතකොට වන්න අහන්න අහන්න අහන්න මොකද වෙන්නේ? එයාට ඒක අන්න පීට නමතක වෙන්නේ නැහැ ඊට පස්සේ. දැන් අර ධර්මයේමුත් ඒකයි ධර්මයේ එකම ධර්මයේ එකම දේ එකම ආදීනුවේ සමාට නැවත නැවත අහන්න ඕන. එකම ආදීනුව නැවත නැවත අපිට අහන්න ලැබෙනවා නම් ඒ ආදීනුව අපිට අමතක වෙන්නේ නෑ ආන්නේක අපිට දහ පාරක් යම් දේක ආදීනුවක් අහනවන ඒ එතකොටමකද වෙන්නේ අන්න අමතක වෙන්න නෑ එතකොට මකද වෙන්නේ ඊට පස්සේ කාබෝධ කරගන්න යට පුළුවන් අනිත් එක තමයි මේ ආකාර පරිවිතර්ක සත්‍ය ආරාශා කරන්න ඊළඟ එක තමයි ආකාර පරිවිතර්ක කියන්නේ අන්න නිතරම කරුණු විමසන්ඩෝන් ඒ විමසීම තුළත් අමතක වෙන්නේ නැහැ විමසන්න විමසන්නමකද වෙන්නේ මතක හිටිනවා දැම් බාහිර ලෝක දේවල් අපි කල්පනා කරනවන් හරියට නේද මොනහරි දෙයක් වුණුගම මොකද අහස පොලෝ ගැටලෙන විදිට කල්පනා කරන ඒ නිසාමක දෙන්නේ අමතක වෙන්නේ නෑ ආනෙක දැන් ධර්මය එහෙම කල්පනා කිරලි තිරවාද බොහොම අඩුවේ නිසාතම අමතක වෙන්න ආනෙක සත්‍යය මතකිරින්නම් බුදුරජාන් වහන්සකීපු ඇත්ත අපි නිතරම අන්න සේ කරන්න ඩේකන නිතර මබින්නම් පච්චුවය කිතබ්බංක නිතර නිතර අන්න පත්්‍යයක්ෂා කරන්නුවන් සීහෙන් ඉන්නත් උන්වහන්සකීනවා සතෝ විහෙරිස්සාම සම්පජාන මම සිහියෙන් ඉන්න කල්පනාව අබින් නිතරම සිහි කරන්න කියෙන එක. ඒවන් භික්වේසිකට මාන නිතරම හික්මෙන්ට පුහුණු කරන්න කියෙන මම සිහියෙන් ඉන්නවා කියලා. සිහියෙන් ඉන්න ඕන කියල සීකරොත්තමයි සිහියෙන් ඉන්න සිහ පීටන්. සිහියෙන් ඉන්න සිහ පීටන්නේ ඒක සිහිකරොත්තේ. ආන්න එක ඒ විදිහට අර නිතරම කරුණු සැලකුවත් අන්නේ අමතක වෙන්නේ නෑ දැන් අපට සියගෙන් අමතක වෙලා තියෙනකද අන්න අමතක වෙනවනේ 100න් ඉඳනේ දැන් 100න් ඉඳන 100 පිටන්නේ ඒ ගැන සිහි කරොත් අන්න ඒ නිසා අර කරුණු සලකන්න සලකන්න මොකද වෙන්නේ අමතක වෙන්නේ නැහැ එතකොට සත්‍ය අන්න අරස්සා වෙනවා අනිත් එක තමයි දිට්ඨි නිඥානකන්ති කියන්නේ දිට්ඨි කියන්නේ කරුණ නිඥාන කියන්නේ විමසීම කන්ති කියන්නේ වැටහීමට කරුණු විමසා ඇති කරගන්න වැටහීමට තමයි දිට්ඨි නිඥානකන්ති කියලා කියන්නේ කරුණු විමසන්න විසන්න යම් වැටහීමක් ඇති වෙනවා. ඒ වැටහෙන්න වැටෙන්න අමතක වෙන්නේ නැහැ ඊට පස්සේ. ඒකට තමයි සත්‍යානු රක්කි කියන්නේ. එතකොට මේක ප්‍රත්‍යක්ෂ අවබෝධය නම් නෙවෙයි. මේක සත්‍ය ආරක්ෂා කරගෙන ඉන්නවා විතර. ඇත්ත අමතක වෙන්නේ නැහැ ඒ කෙනාට. ඒ කෙනාට නිතරම යමක් වෙනකොට නිතරම සත්‍ය මතකයි. අන්න ඒකයි. යම් දෙයක් දෙයක් වෙනකොට මැත්ත කියන එක මතකයි. දැන් මොන හරි අපි කිම ඉපදිච්ච නිසා තමයි අපිට සෝක පරිදේව දුක්දුම්න සටගන්න. දැන් අපි ඒක හරියටම පිළියරන් තියෙනවන. ඉළඟට අපි ඒ පිළිබඳව චන්දය තියෙනවන. ඒවගේ අපි නිතරම ඇහල තියෙනවනම් අපිට නිතරම් පොඩිකාල ඉඳල කියීල දිය අස්වලස්රනෝ නම් ඉපදිච්චි නිසාතම දුක්කිනින්නේ. <laughs> නේද එහෙම නිතරම කිව්ව නමුණුවරි ප්‍රශ්නයක් කෙනකට හැමෝම කියන ඉපදිච්චි නිසාතම යොයි දුකතිය. බුදුරජාන් වන්සේ කියලතින ජාතිපච්චා ජරාමරණන් සෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ. ඉපදිච්ච නිසා තමයි මේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ඇති කරන්නේ. දැන් මේක ඒකයි කියන්නේ උපාදෝවා තථාගතෝ. තථාගතයන් වහන්සේ ඉපදුනත් නැති වුණත් මේක ලෝකේ තියෙන එකක් නේද? ඉපදිච්ච නිසා අන්න දුක් විඳිනවා කියන්නේ. අන්න බලන්න දැන් ඒක අපිට නිතරම ඇහිලා තිබ්බනම් සමාජය තුල මොනවාරි ප්‍රශ්නයක් ආපු ගාම ඉපදිච්ච නිසානේ. ඉපදින තුරු මොහොම තමයි නේද? ද අපිට කියන්නේ දුකක් හටගත්තාම උද සමහරට බලන්න කියලා මොකක් නේද නේද එතකොට බලන්න අපි හරියට යනවද සත්‍යය කරා ඊට පස්සේ අසත්‍යය කරා ඉතින් අපි හිතනවා මේ වැඩේ මේව කරගත්තොත් මං දුකින් නිදහස් නේද එහෙම නෙවෙන්නේ නේද ආන්න ඒකයි ඉතින් ඒ විදිහට අන්න සත්‍යය ඒක විවහාරය නැති වෙනු ගමන් මොකද වෙන්නේ අසත්‍යය තමයි ඒක ඒතර සත්‍යය මතක නැහැ ඒක නිතර අහන්න ලැබුණා නම් ඉපදිච්ච නිසා මේ දුක් විඳිනවා කියලා අන්න මේ <clears throat> මේ අමතක වෙන්නේ නෑ ඒක ඉස්සර රහතන් වහන්සල බණ කියනකට නිතරම ඔව තමයි කිවේ පස් නැව්ගත් අහන්නේ කොට්ටිත සූත්‍රය කියලතිනවා මේ කොට්ටිත කියන මහරහතන් වහන්සේ සැරිත් මහරහතන් වහන්සේකෙන් අහනුවම් මේ ජනාමරණ තමන් කරපිය එකක්ද අනුන් කරපිය එකක්ද තමන් අනුන් දෙකම එකතු වෙලාද එම නැතයි බේද තුර කියර නෑ තමන් කරෙත් නෑ අනුන් කරෙත් නෑ තමන් අනුන් දෙන්න එකතු වෙලා කරපියෙක්කුත් නෙවේ ජාතිපච්චය ඉපදිච්චි නිසා. එතට බන්ඩේ ප්‍රශ්නය හන්නේ උන්වහන්සේ දන්නතුවද. නෑ අනිත් අත අයට දැන් එක තුළ ඉන්නයට අස්වස්වන්න ආන ඒක අනුස්්‍රවණය ලබා දෙන්න. උන්වහන්සට තියෙන ප්‍රශ්නයක් නෙවේ. එතට ධර්ම සාකච්ඡා කියලා අද වගේ අපියෝග මේ දන්නඇති ප්‍රශ්න කතාගන්න එක නෙවේ ධර්ම සාකච්ඡා කියන ධර්මය වර්තමාන කරගන්න සාකච්ඡා කරලා ඒකයි. දැම් බණහන කියන එකත් එකයි දන්න බණ වර්තමාන කරගන්න මං අර ඒත්කිවේ නෙද මේ නිතර වර්තමාන කරගත්තොත් තමයි යමක් අපිට පේන විකාශනය කරගන්න ඕන පේන්නේ. ඉතින් ඒක ඒ කාලේ ඒකයි දන්න ප්‍රශ්න අහලා තියෙන්නේ. ඒතර නැත්තම් මේ මොකුත් දන්නේ නැති කෙනෙක් වගේ නේ අහන ප්‍රශ්නේ. ඈ නේද? මේ ජරාමන්න තමන් කරපු එකක්ද අනුන් කරපු එකක්ද නේද? එහෙම අහනකොට නිකන් නේද? බොළඳ ප්‍රශ්නයක් වගේනේ නේද? නමුත් අර මොකද ඒ රහතන් වහන්සේලා එහෙම අහන්නේ. අනිත් අයට අන්න ධර්මය අස්සසවන්න වර්තමාන කරගන්න. එතකොට ඒ වෙලාවෙත් එයාට අන්න ජාතිපච්චාය එන ඉපදිච්චි නිසා තමයි දැන් ඒක තමයි නිතර මෙහෙන්නේ ඉපදිච්චි නිසා තමයි අන්න <clears throat> ඉපදිච්චි නිසා තමයි මේ ජරාමරණ සෝක පරිදේව දුක් දුම්නස් දුක් විඳින්න ඉපදිච්චි නිසා ඒකයි අර ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න ඊට පස්සේ යට ඇත්ත අමතක වෙන්නේ නැහැ දැන් අපිට ඒක මඟ බාහිර ලෝකයේ කියා දාමේ තියෙනෝනේ දැන් එකම අස්වසනෝ නේද දැන් එක මැඩ් එකනේ හැමදාම තියෙන එක්කෙනා නේද දැන් බලන්න ඒක ඇහෙන්න ඇහෙන්න මොකද වෙන්නේ ඈ අනේ අමතක වෙන්නේ නැහැ. කනබර දේවල් එතකොට අමතක වෙන්නේ නැහැ. ගාන සබන් ටික අමතක වෙන්නේ නැහැ නේද? ඉතින් ඒ බලන්න මේ බාහිර ලෝකයේ කියාදාමේ තියෙනවා. ඉතින් ඒකෙම ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි ධර්මය අවබෝධ කරගන්නත් තියෙන්නේ. ආන්න ඒකයි. එතකොට අන්න අනුශ්‍රමණයේ නිතරම තියෙනවා නම් එන්න එතකොට අමතක වෙන්නේ නැහැ. ඊළඟට මේ මේ එතකොට මේ සත්‍ය මෙන්න මේ ආකාර පරිතා ජිට මේ මේ පහෙන් තමයි නිතරම සත්‍යය කියනෙක ආරස්සා වෙන්. ඉළඟට බුදුරන්ස් කර කොහොමද සත්‍යය අවබෝධ කරගන්නේ. කියනවා දැ මේක එකක් කරගෙන කියනවා. දැන් සද්ධාව තියනෝ නම් කෙනෙකුට කියන සද්ධා ජාතෝ උපසංකමති. දැන් පිළිගත්තනම් එයා දැන් දන්නවනේ මේකේ දුකක් තියෙනවා මේකෙන් නිදහස් වෙන්න ඕනේ. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? සද්ධා ජාතෝ උපසංකමති. අන්න ඒ කියලා දෙන අය ළඟට නිතර එළඹෙන. සද්ධා ජාතෝ උපසංකමති උපසංකමන්තෝ පෛරුපාස ඇසුරු කරන මේ වගේ දැන් ඇසුරු කරල සෝතං හොදති නිකං එන්නේනේ අහන්ඩ එන්නේ සෝතං හොදති ගැන යන්න කන යොමු කරන අහන්ඩ අහන් ඕනි කියල දන්නම කහනක රමතක නැති බව දන්නේ සනිතර මහ ගණ්ඩෙනවා ඒක සද්ධහා ජාත උපසංකමති උපසංකමන්තෝ පෛරුපාස පෛරුපා සෝතං හෝද යන්න කන් යොමු කරගන්න ඔහිත සෝතෝ දම්මන් සුනාතීට පස බනහන හොඳට සුත්වා දම්මන් දහරේති එතර බණට හරිය කැමතිනි කැමතින් දමකද කරන්නේ දරාගන්නවා බන්න දැන් හරි කැමතිද මේක තමයි තියෙන එකමදේ මේක තමයි නිතරම අන්න කැමැත්ත නිසා නිතරම ඒ බණ අමතක වෙන්නේ නෑ අන්න සුත්වා දම්මන් ධාරේති ඊට පස්සමකද කරන්නේ දතානන් දම්මානං අත්වූප පරික්කති ඊට පස්සමකදගෙන්නේ ගිහිල්ලා ඒ දරාගත්ත ධර්ම අර්ථ විමසනු අර්ථ විමසනවා කියන්නේ ආදීනෝ සහිත දෙයක් නම් ආදීනෝය සිහි කරනවා අන්න දැපිකම ඇහුවනං ඉපදිච්චි නිසා තමයි මේ සෝක පරිදේව දුක්දම්නස් විඳින තොටදගේ අනේ අනිතරම සිහි කරනවා මං යම් මේ ජීවිතය සෝක පරිදේව දුක් දොම්නස් විදිනොයි හැම දේකටම හේතුව අන්න මේ ඉපදීම එතකොට අන්න දැන් අත්ූප පරික්කතිකෙන අර්ථ දැම් උපපරිකෙන විමසනු විමසනකොට මොකද වෙන්නේ අන්න ධම්මාන නිජ්‍යානක්කමති ධර්මී වැටහෙනවා එතොට එයාට වැටහෙනොම ඉපදීම නිසා තමයි අන්න <clears throat> ඉපදීම නිසා තමයි මේ දුක කියන එක මං විඳින්නේ. එතකොට ඊට පස්සමකද කරන්න අත්තුූපවරිකති දම්මාන නිජ්‍යානක්කම දම්ම නිජ්‍යානක්කන්දය සති චන්දෝජායතන කැමැත්ත ඇතින්. බල්ලගතු කැමැත්තක් ඇතිර මේකින් නිදහස්සේ. චන්දෝජාත උත්සහති කැමැත් ඇතුනටතුම පසතම යන්න නිදහස්සෙන්ද උත්සාහ කරන්න. උත්සහිත්වා තුූලේති ඊට පස ආය අයමත්මකද කරන්න තුලනය කරනවා කියන්නේ අකුසලයක් නම් අකුසලේ ආදීනෝ දකිනවා. දකින්න දකින්න තුලනය කරන්න කරන්න උත්සහිත තුළෙද්දී ඒ තුළනය කරන්න කරන්නක දෙන්නේ එක අන්න තමන්ගේ අවබෝධයක් පවටකට මේ පත්වෙනු මේ උත්සහිතා තුළ තුළ ඉත්වා කායේන චේව තමන්ගේ ජීවිතෙන් දම්මං අතිවිජ්්‍ය පස්සති ඒ ධර්මය තමන්ගේ නුවනින් තමන්ගේ ජීවිතෙන් අවබෝධ කරගන්න එක බවට පත්වෙන ආන්න එකට තමයි සච්චානු අන්න බෝධ කියල කැන එක තමයි අන්න සත්‍ය අවබෝධයන ඊට පස්සයාට. අර වැඩ පිළිවෙලේ කෙරවර තමයි සත්‍ය අවබෝධ වෙන්න හොඳට නිතරම සද්ධාවන සායලබෙනු එළමෙනකොට බණහනෝ බණහාගත්තේ වහොඳට දරාගන්නවා දරාගෙනමකද කරන්නේ. අන්න අර්ථ විමසනු. අර්ථ විමසන් විමසන්න තමයිමකද වෙන්නේ. අන්න දම්මාන නිජ්‍යානක් කමන්ති කියන එක ධර්මි වැටහෙනවා. වැටහෙන්න වැටෙන්න්න තමයි කැමැත්ත කියන එක එන්නේ. අන්න දම්ම නිජ්‍යානක්කන්තයා චන්දෝජායති කැමැත් ඇතිවෙන චන්දෝජාත කැමැත් ඇති වුණට පසතම උත්සාහ කරන්න උත්ස හිතා තුූලේ උත්සා කරනක අය තුළනය කරන ආය අයමත් විමස විස බලනවා අන්න විමස විස බලන කර තමයි අන්න තමන්ගේ නුවනින්ම ඒක අවබෝධ කර ගන්න අර ගණන වගේ ගණනක්තිවට පස ඊට පස ගීල හදන හදන හදන හදනකොට අන්න තමන්ට මීට පස්සේක වැටහෙන අන්නේ වගේ අර <clears throat> පිළිගත්තේ දේ ඊට පස්සේ අර විදියට මේව කරනකොට අන්න පත්‍යක්ෂ අපද එතකොට අන්න මේ මේ අර සද්ධාව නිසාරමනේ ඊට පස තමන්ගේ අවබෝධ ඒකයි සෝතා පන්නයටකෙන් අපරපච්චයමී වෙත්ත හෝතිකැනික පරපත්තියක් නෙවේ තමන්ගේම අවබෝධයක් හැබැයි ඒ අබෝධ කරගත්තර තාම සත්තියට පැමිල්ල නෑ. එතට සත්‍යයට පැමිණෙන්න වැඩ පිළිවල දේශනා කරන ඒ වැඩ පිළිවලත් තරකම තමයි. සත්‍යය ආබෝධ කරගත්ත ක්‍රමේ ආයායමත් කරනවා. එතකට තමයි යම් දවස කරන්න සත්‍යයට පැමිණෙනේ තමයි අන්න මේ රහතන් වහන්සේලා. ඒකයි අහලති සීල සූත්‍රය කියලෙහෙම ඒක පෙන්නන්නේ සෝතාපන්න වෙන්නත් සකදාගාමි වෙන්නත් අනාගාමි වෙන්නත් අරහත් වෙන්නත් අර පංච උපාදානස්කන්ධේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් ගනුවක් තුවාලයක් ආදී වශයෙන් නුවණින් විමසන්න කියනවා. එතකොට තමයි යන්න මේ එයා සෝතාපන්න වෙන්න පුළුවන් සකදාගාමී වෙන්න පුළුවන් අනාගාමී වෙන්න පුළුවන් අරහත් වෙන්නත් පුළුවන්. ඉතින් <clears throat> ඒකයි මේ අර අවබෝධ සත්‍ය අවබෝධ කරගන්න වැඩපිළිවෙලම තමයි සත්‍යයට පැමිණෙන්නත් දියුණු කරන්න තියෙන. ඒක මායායමත් අර අර්ථ විමසන් විමසන තම ආයායමත් වැටහිම කියන එක එන්න එන්න තියුණු වෙනවා. ඒකයි. තියුණු තියුණු විදියට අවබෝධ වෙලා යනවා. එතකොට තමයි යන්න සත්‍යයට පැමිණෙන්නේ. එතකොට සත්‍යයට පැමිණිච්ච අය තමයි රහතන් වහන්සේලා කියන්නේ. ඒක සත්‍යය තුලට පැමිණිලා. එතකොට හැමදාම ජීවිතේ යථාර්ථය තුල තමයි ජීවත් වෙන්නේ. ඉතින් අනිත් ශාවකයෝ සත්‍ය අවබෝධ කරගෙන ඉන්නවා. ඊට මෙහා ශාවකයා මොකද කරන්න ඕනේ? සත්‍ය ආරක්ෂා කරගෙන යන්න ඕනේ. ආරක්ෂා කරන්න නම් හොඳ සද්ධාවක් තියෙන්න ඕනේ. ධර්මයට හොඳට කැමති වෙන්න ඕනේ. ඊළඟට නැවත නැවත අහන්න ඕනේ. ඊළඟට කරුණු විමසන්න ඕනේ. අන්න මතයක් හැටියට දෘෂ්ටියක් හැටියට ධර්මී තියෙන්න්නට ඕන් ඉතින් ලෝක අනිත්තාගං ඔය පහේ නතර වෙනවා ඉදිරි එහා යන්න බෑ ඒ ඉදිරි එහා ගියොත් ඒක මිච්චාබෝධයක් තමයි මිච්චා ඥාන කියලා තියෙන මිත්‍යා ඥානයම මිච්චා විමුක්තියකුත් ලැබෙන සම්මා ඥාන සම්මා විමුක්ති කියලා අහලා තියෙනව නේද? ඒ වගේ මිච්ඡා ඥානයකුත් තියෙන මිච්ඡා විමුක්තියකුත් තියෙන අර පහ කෙරවර තියෙන එක තමයි. හ්ම් මිච්ඡා ඥානයකුයි මිච්ඡා විමුක්තියකුයි ඇති වෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ <clears throat> අපේ එතකොට බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට මේ සත්‍ය අවබෝධ කරලා දෙන්න තමයි ලෝකයට පහළ වුණේ. ඉතින් ඒ නිසා ශාවකයන්ට අන්න මේ පීවර තුන ඔස්සේ ගිහිල්ලා තමයි ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඒ සත්‍යයට පැමිණෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් පළවෙනි පීවර තමයි සත්‍ය ආරක්ෂා කරන්න ඕනේ. ආරක්ෂා කරන අර සද්ධාව, රුචි, අනුශ්‍රවණ, ආකාර පරිවිතර්ක දිට්ටි නිජ්්‍යානක් කන්ති කියන පහ දියුණු කරන්න ඕන. ඒ පහේ පුරුදු කරනකර තමයි කෙරවර සත්‍යය අවබෝධ වෙන්නේ එකයි සද්ධාව ඇරගෙන කියන්නේ එකයි සද්ධාව තියෙනකොට යන කැමැත්ත තියෙනකොටත් එහෙම පුළුව නැවත නැවත අහනකොටත් ඒක තියෙන ඊළඟට නැවත නැවත <coughs> කල්පනා කරනවා නම් ඊළඟට කල්පනා කරන්න කරන්න මතයක් හැටියට දෘෂ්ටියක් හැටියට ධර්මය පිහිටන ඒකට මිච්චාදිට්ටිනවේ සම්මා දිට්ටිය සම්මාධිට්ටිය තමයි වැඩේ ඉතින් ඒ විදිහට අන්න සත්‍ය ආරක්ෂා කරගෙන යන්ඩ යන්න යන්න යම් දවක සත්‍යය අවබෝධ වෙනවා. ඒ අවබෝධ කරගත්තගෙන ආයායමත් ඒ ධර්මීම පුහුණු කරන තමයි සත්‍යයට පැමිණෙනේ තමයි රහතන් වහන්සේලා. ඉතින් නිසා අපිටත් පුළුවන් පළවෙන්ම සත්‍ය අවබෝධ කරගෙන නැත්තං සත්‍ය ආරක්ෂා කරන්න අන්න උත්සාාවෙන්ට සත්‍ය ආරශ්ා කරගෙන හිටියොත් මේ ජීවිතය අවබෝධය නොකරගත්තත් ඊළඟ ජීවිතය හරි සත්‍යය කියනකොට එකට අන්න පටහැඟිව කටයුතු කරන්නේ නෑ නැතන් සාමාන්‍ය ලෝකය නේද අරමංකිව ඒකයි සත්‍යය කතා කරන්නවත් බැරි තත්ත්වයක් තියෙන්නේ අන්න එකයි ඒ තරමට අසත්‍යයට තමයි ලෝකෙ කැමැති ඒකයි මංකි කෙනෙකුට ඇත්ත කියල දෙන්න ලේසියෙන් පුළුවන්කමක් නෑ අහන්න පුළුවන්කමක් නෑ දැල්ලෙඩ වුණත් එම සත්‍යය තුළේ හිටියට කතා කරනු අය අනිත්තයට පුළොන්ද පුළුවන්කමක් නැහැ ඇත්ත කිව්වත් එහෙම එකට්ටිය බය වෙනවා ඒ නිසා ඇත්ත කතා කරන්න පුළුවන්කමක් නැහැ තැන් අපි මේ අර සද්ධහාරුච්චි ඒව තියෙනවා නම් අන්න සත්‍යය කතා කරන්න පුළන් අවසාන ඇදෙත් සමන්ලාට අවබෝධ කරගන්න පුළුවන් එතෝට අන්න යට සත්‍යය පහදල දුන්නොත් මේ ඇසෝභගේ නොවේ එතොට බයවෙනවාද ඒ සත්‍යයට කැමති නිතර මහන්ට කැමති නේද? අහලා තියෙනවා නම් බලන්න. නැත්නම් මොකද වෙන්නේ? මගේ නෙවෙයි කිව්ව එක මොකද වෙන්නේ? බය වෙනවනේ නේද? ආන්න ඒකයි නේද? දැන් අර අනාථ පින්ඩික සිටුතුමාට එහෙම ගිහිල්ලා කියන්නේ ඈ ගෘහපතිය මේ ඇසට බැඳෙන්න එපා. ඇසට බැඳිච්ච විඥානයක් පවත්වන්න එපා. කනට බැඳෙන්න එපා. කනට බැඳිච්ච විඥානය පවත්වන්නත් එපා. ඒ විදිහට මේ ලෝකෙට බැඳෙන්න එපා. මේ ලෝකෙට බැඳිච්ච විඥානය පවත්වන්න එපා. කියන්නේ ඔක්කොම අතාරින්න කියන එකනේ. දැන් කියාන කියන සැරියුත් මහරහතන් වහන්සේ යනු ඊට පස්සේ <coughs> දැන් එක මේ අවසානයනකොට අඩන්ඩ පටන් කැන කඳුළුවා එතොට මේ ආනන්ද ස්වාමනන් සිතුවයි නම් මේ අතාරගණ්ඩ බැරුව තමයි අඩන්නේ එතොරකුව ගෝපති අතාරගන්න අමාරුයි වගේ නේද එතරකුවා නෑ ස්වාමීණි එහෙම ඒක නෙවේ කිව්වා මේ වගේ බණක් මං මේට ඉස්සල් ඇහුවා කියලා මතකයක් නෑකව මෙච්චර බුදුරජාණන් වහන්සේ ඇසුරු කරා දැම් බලන්න වැටහුණානේ ඒමක දරසත්තියට කැමති හින්ද ආනෙක ඒ අබෝධින්දන්න ඇනුනි හැබැයි ඉන්ද්‍රිය වැඩිල තිබුණන්නේ අතහරන්න තර ආන්නේක ඉන්ද්‍රිය වැඩල තිබෙන් නැමකද ඉන්ද්‍රිය වැඩන වැඩ පිළිවා කරගන්න බැරි වුණා හේතු ඇයි සංගෝපස්ථාන බුදු ශාසනය චිරජීවනය පිණිස තමයි කටයුතු කර ඒකනි ධනෙ නැති වෙනකන් දීලා නේද අහලා තියෙනවනේ ඒ අර සාසනේ උන්නතියක නිසා කටයුතු කරපු නිසා මොකද සෝතාපන්නින්ද බයක් තිබුණේ නැහැ ප්‍රශ්නයක් නැහැනේ සතර අපායන් නිදහස් වෙලා ඒ නිසා මොකද කරේ පුළුවන් තරම් අර සාසනේ චිරජී ඒකන ප්‍රධාන උපස්ථායකුනේ ඈ ප්‍රධාන උපස්ථායකුනේ ඒකයි මොකද ඒ තරමට කැප වුණා ඒ නිසා කිව්ව මම මෙච්චර බුදුරජාණන් වහන්සේ අතුරු කරා මේ සංගරත්නය ඇසුරු කර මනෝභාවනී ස්වාමින්නාතට හිත වැඩපු ඒත් මං මේ වගේ බණක් අහලා තියනවා කියලා මතකයක් නෑකිව මෙච්චර ඒ නිසා මට හරි දුකක් ඇති වුණ මෙච්චර දේ මට අහගන්න අනේ බැරි වුණානේ කියලා. එතකොට සරියුත් මහ රහතන් වහන්සේ කිව්වා ගෝපති අපි මේවා වැඩිපුර මේ බිස්සුන් වහන්සේලාත් එක්ක තමයි කතා කරන්නේ. මොකද ගිය අයට අතාරිනවා කියන්න බෑනේ නේද? එතකොට කිව්වා මේ ස්වාමිනී එහෙම කියන්න එපා. මේවා ගිහයටත් දේශනා කරන්න කොමකද ගිය අය තින්න කිව්වා අන්න මේ අවබෝධ කරගන්න පුළුවන් අයමක දෙයට වැටවුණන්ද ය තේරුණ මට අවබෝධ කරගන්න නේද වැටහීමක් කාවනේ ආනේ නිසක්ව මේක ගිහයටත් නිතර කියන්නකි ඔයක පස්නයක් නෑකුව ගිහයත් තින්නවකවා ආබෝධ කරගන්න එතට උන්වහන්සේක බාරගත්තා අන්න ඒ විදිහට අර බණ්ඩ අවසාන මොහොතේ අර සත්‍යය තුළ ඉන්නයට තමයි කතා කරන්න පුළුවන් අනිත් අයට කතා කරන්න පුළුවන්කමක් නැහැ තව එක් අවස්ථාවත් තියෙනවා නකුල මාතා කියලා හිටිය ඒ නකුල පියතුම හොඳට මස නීපුුණා නකුල පියතුම අසනීපුනාට පස්සේ මේ නකුල මාතාව ගිහිල්ලා දැන් අපි පාවිච්චි කරන වැඩ පිළිවෙල නෙවේ දැන් අපි කෙනෙ තියාගන්න නම්මකක්ද කරන්නේ ඉඩ කියනවනි නේද නේද දැන් මේක වෙනම සිද්ධියත්තමයි වෙන්න දැන් නකුල මාතා දැන් මේ නකුල පියතුමා අසනීපුනාට පස්සේ ගිහිල්ල කියනවා ගෘහපතිය මේ අපේක්ෂා සහිතව එහෙම මැරෙන්න නම් එපා. ඈ මං කෙරේවත් මේ දරුවෝ කෙරේවත් අපේක්ෂා නම් තියාගන්න එපා. අපේක්ෂා සහිතව මැරෙන්න. බුදුරජාන් වහන්සේ නිඳා කරලා තියෙන්නේ, ගරිහා කරලා තියෙන්නේ මේ අපේක්ෂා සහිතව මැරෙන අයට. ඒ නිසා පොඩ්ඩක්වත් අපේක්ෂා තියාගන්න එපා. මේ මම මරණයට පස්සේ මේ මේ නකුල මාතාව කොහොම ජීවත් වෙයිද දන්නේ නැහැ කියලා. ඒව හිතන්න එපා. මට පුළුවන් කිව්වා රෙදි මහන්න අර <laughs> කිව්වා රෙදි මහන්න පුළුවන්. ඒ ඒ දේවල් කරන්න පුළුවන්. ඒ නිසා මං ගැන හිතන්න එපා. ඔයා මැරෙන්න කිව්වා. <laughs> ඊළඟට කියන්නේ කිව්වා මේ දැන් මම මැරුණට පස්සේ නපුල මහතා වෙන විවාහකටයයි දන්නේ. ඒතර මේ දරුවන්ට මොකද වෙන්නේ? <laughs> එහෙම හිතන්න එපා කිව්වා මම ගෘහස්ත බ්‍රහ්මචාරී කෙනෙක් කිව්වා. ඒ නිසා මම මේ <clears throat> බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්නේ. ආයේ මම මේ විවාහ වෙන කෙනෙක් නෙවේ ගෘහස්ත බ්‍රහ්ම ස්වාමියා ඉන්න කමිතර ඊට පස්සේ බ්‍රහ්මචාරි ගෘහස්ත බ්‍රහ්මචාරි කෙනෙක් ඒ නිසා ඒ තත්වයක් අයුදාවත් වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට එකින් එකට එකින් එක යාගේ තියෙන මේව කිව්ව දැන් කිව්වේ මේ මේ අයින් වෙන්න කියලා ඈ අතහරින්න කියලා. දැන් ඊට පස්සේ මොකද උනේ? අහල ඉවරනකොටම රෝගේ අවසානයි. දැන් ඉන්න කිව්වනම් මොකද වෙන්නේ? <laughs> අනේ කොහොමද දැන් මේ ඔයා ගිහිල්ලා මං දරුවෝ කොහොමද හදා ඒව කිවනම් ඉක්මන්ටම යනවා නේද ඇයි නේද ඒවා කියනකොට මරය බයවෙලා නේද නේද එහෙම වෙන්න නේද ඊට පස්සේ එයාගේ හිත පොඩ්ඩක් හරි තිබුණනම් මේ අනි පැත්තෙන් දැන් අද කාලේ එහෙම මම කිව්වොත් එහෙම කිය උඹ මම මරණකන් ඉන්නේ කියලා යන්න කියන්නේ නේද ඈ නේද බලන්න එතකොට අන්න බලන්න සත්‍ය තුල හිටියයිට තමයි සත්‍ය කතා කරන්න පුළුවන්. දැන් අපි අපිට එහෙම කිව්වොත් එහෙම නේද? කියයි මම මැරෙනකන්ද බලන් ඉන්නේ කියයි මට මැරෙන්න කියන්නේ. නේද? ආන්න ඒක මම සත්‍ය තුල හිටියට තමයි සත්‍ය කතා කරන්න පුළුවන්. එයා කැමති හින්දා අහනවා. ආන්න එයා දැන් හොඳට අහන හිටියේ ඉඳන් එයාගේ ලේඩත් හොඳ වෙලා නේද? නැගිට්ටා. නැගිටලා බුදුරජාණන් වහන්සේට ගිහින් කිව්වා. ඊතර බුදුරජාණන් වහන්සේ කෝ එයාට මහා වාසනාවක් මේ වගේ කෙනෙක් ලැබීම ගැන. ආන්න බලන්න එතකොට මේ <clears throat> දැන් අපි බලන්න පාවිච්චි කරන ක්‍රමවේදේ නෙවෙයි. ඒකනේ අර බුදුරජාණන් වහන්සේ කියන ලෝකේ සත්‍ය සැපේට කැමති. හැබැයි කැමතුනාට දුක උපදින දේ තමයි කරන්නේ. අන්න එකයි. මෙතනෙත් බේනද වෙන තියාගන්න ඕන එකට වෙන එකක් තමයි එකට යන්න කිව්වා. <laughs> යන්න කියනකොට හිටියා. අන්න ඉන්න කිව්වනම් මොකද වෙන්නේ? කල්ැතුම යනවා. අර එක දෙක කියනකොටම <laughs> නේද? මං කොහමද දැන් ජීවත් වෙන්නේ? මං වෙන විවාහ කරන ඔය යනවනම් කියන්නේ. එහෙම <laughs> එහෙම කිව්වනම් එකෙන් දෙකෙන්ම හරය ඉවරයි. ආන්න එක. ඒතර පේනවනේ මේ ධර්මයේ නේද? ඒකයි මේක උඩු බං බලා යන එකක් කියන්නේ එකයි මේක ක්‍රමේද හරි වෙනස් එහෙනම් කෙනෙක් තියාගන්න ඕන නම් <laughs> කරන්න ඕනි හැබැයි සත්‍ය ඉන්න අයට විතරයි ඈ අනිත් අයට කියන්නේ කිව්වොත් එහෙම ප්‍රශ්නයක් බවට පත් වේවි ඒකයි ඒකයි මේ ලෝකේ අපි ඒකයි අපිට <clears throat> මේ ඇත්ත පාවිච්චි කරන්න බැරි අර සද්ධාව නැති නිසා කැමැත්ත නැති නිසා නැවත නැවත අහන්න නැති නිසා ඒ සත්‍ය ඊළඟට ඒ ගැන විමසන්නේ නැති නිසා තමයි අපිට ලෝකෙ මේ ඇත්ත කියන එක හරි අමාරු පාවිච්චි කරන්න. ඉතින් ඇත්ත පාවිච්චි කරන්නේ නැති හින්දා තමයි ඇත්ත අවබෝධ වෙන්නේ නැත්තේ. සත්‍ය අවබෝධ වෙන්නේ නැත්තේ ඇත්ත නැති නිසා. ඉතින් අපි නිතරම මොකද වෙන්නේ? ඇත්ත වහලා කොළ යටේ දාලා තමයි ඔක්කොම කරන්නේ නේද? දැන් අපි නිවන් සැප ලැබේවා කියලා ගහනවා දැන් පොත් මේ ලියුමකේම ලියුවොත් එම නිවන් සැප ලැබේවා කියලා කැමතිද? නේද? ඈ එතකොට ඉතයි මේ මරන්න හදනවා කියන. නේද? ඒ වගේ தත්තෙට අර ධර්මයේ නේද? සත්‍යපත් වෙලා මිනිස්සු හරි අකමැති. අනිත්‍යවත සංඛාරා කියන ගාතාව කිව්වොත් ඕවා කියන්නේ මලකෙවල් වලනේ. නේද? එහෙම කියනවා නේද? ඕවා කියන්නේ මලකෙවල් වල. සතිපට්ඨාන සත්‍යයන් කරොත් එහෙම කියනවා ඕවා කියන්නේ මලකෙවල් වල. හොඳ නෑ කියනවා සතිපට්ඨාන සත්‍යයන් කරන්නේ. එහෙම අහලා තියෙන්නේ නේද? ඒ තරමට බලන්න අර සත්‍යයේ පාවිච්චි කරන හැටි අපි ආනෙක ඒකයි සත්‍ය ආරක්ෂා කරන්න නැති හින්ද තමයි ලෝකයේ අපිට යන්තම් හරි සත්‍ය අවබෝධ කරගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ නිසා <clears throat> මෙන්න මේ වැඩපිළිවෙල අපි අරගෙන ගියොත් අන්න සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සත්‍ය කියන එක අවබෝධ කරගන්න බැරි වෙනවා. ඒ නිසා දැන් <clears throat> ප්‍රශ්න තියෙනවා නම් වෙලත් ගිහිල්ලා ආන්න පුළුවන්. එනන් නතර කරන්නේ වැඩක් අස්රසන්නස දැන් රහතන් වහන්සේ නම රහත්භාවයේ අරහත්භාවයට පත් වුණාට පස්සේ ඉතින් ඉතින් ගහට සද්දාව කියන එක ඉතින් ආ පිටන්නේ තියෙනවා කියන්නේ සද්ධාව තියෙනවා නමුත් සද්ධාව ඊට පස්සේ ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ අර බුදුරජාණන් වහන්සේ එකතන කියන්නේ මේ <clears throat> මේ සේරුත් මහ රහතන් වහන්සේට යම් කාරණයක් ඉනතුර කියන මම භාග්‍යතුන් වහන්සේ කිනින්ද පිළිගන්නේ නැහැ මම මේක මම අන්න කියන හින්දා නෙවෙයි මමම මේක අවබෝධ කරගන්නවා කියන්නේ. එතකොට තව ස්වාමීන් වහන්සේ නමකින් අහනවා <clears throat> මේ මූසිල කියලා ස්වාමීන් වහන්සේ නමකින් මේ ඔබ වහන්සේ මේ ඉපදීම මේ ජරා මරණ කියන එක ඉපදීම නිසා හටගත්ත කියන එක සද්ධාවෙන්ද පිළිගන්නේ. එහෙම නැත්නම් කැමැත්තෙන්ද එහෙම නැත්තම් ඇසීම නිසාද එහෙම නැත්තම් මේ කල් කරුණු කල්පනා කරපු හින්දාද එහෙම නැත්තම් මතයක් හැටියට අරගෙනද මේ ජරා මරණ කියන එක ජරා මරණ ශෝක මේ ඉපදිච්ච නිසා කියන එක. ඒතර කියනවා මම මේ කැමැත් මේ සද්ධාව නිසාවත් නෙවෙයි, ඒ රුචිය නිසාවත් එහෙම නෙවෙයි. අහං ජානාමි පස්සම් මම්ම දන්නා දකිනා දෙයක් තමයි ජාතිපත්ත්‍ය ජරා මරණ මේ ඉපදීම නිසා තමයි ජරාමරණ සෝක පරදේක අහං ජානාමි පස්ස මම්ම දන්නා දකිනා දෙයක් ආන්න එකයි. ඉතින් ඒට ඉස්සෙල්ල තමයි අර මේව කරන්න. ඉතින් ඒ නිසා දැන් ඒකන රහතන් වහන්සේලාට අස්සද්දෝ කියලා කියන්නේ අස්සද්දෝ කියන්නේ රහතන් වහන්සේලාට ශ්‍රද්ධාවක් නැහැ කියන. අස්සද්දෝ අකතඤ්ඤෝ කියන්නේ කෙලෙහි ගුණ සැලකිල්ලක් නැහැ. ඒ කෙලෙහි ගුණ සැලකිල්ල නැති කාටද? පංච උපාදානස්කන්ධේට අන්න කළ ගුණ සැලකිල්ලක් නැහැ. අස්සද්දෝ අකතඤ්ඤෝත්‍ය කියලා මේ ධම්පදේ ගාතාවක් තියෙන්නේ සාතන් වහන්සේලා අස්සද්ද කියලා කියන්නේ ඒක පිළිගත්තේ නිසානේ අවබෝධයෙන් අන්න ඉන්නේ. එතකන් තමයි ශ්‍රද්ධාව අවශ්‍ය. රහත් වෙනකොට පරිපූර්ණ වෙනවා. අන්න ඒක. ඒ නිසා මේ <coughs> ඔක්කොම අවබෝධ කරගත්තේ ඉඳලා ආය පිළිගන්න දෙයක් නැහැ. අනිත් අයට ශ්‍රද්ධාව අවශ්‍ය මොකද ඉතිරියව පිළිගන්න ඕනේ කට්ටිය. මං තව මේ මගේ කියන්නේ මේ අනාගාමී ඒ වගේ අය අනිවාර්යෙන් ඊටු ටික පිළිගන්න ඕනේ අවබෝධ කරගන්න. දැම් අනාගාමි කෙන හිතුවත්ය මං මටයි මුකුත් නෑකට තොට යන්න බෑ ආන්න එක ඒ වගේ. ඉතිේ නිසා <clears throat> රහත් වෙනකම් පරිපූර්ණ වෙන්නේ නැහැ රහත් වනාම සද්ධාව තියනව නම සද්ධාව අවසේ නැහැ එතකොට සද්දුවර පරිපූර්ණ වෙලා ඒකයි. එතටයි සද්ධහ පාච්චි කරන්දයකුත් නෑ මේ මොකේටවත් මොකද පරිපූර්ණ වෙලා තින එක සත්තියට පැමිල්ල තින පැමිණට පසයෝ නෑ නේද යම් තැනකට ගියානං උපකාරක වේවා ඒ ගියාට පස්සේ ඔන්නේ නැහැ ඒකන ගඟෙන් එතුරුනාට පස්සේ ආය බෝට්ටු ඔන්නේ ඒක අතැල්ල දාලා යන්න ඕනයි කරේ ගහගෙන යන්නේ කියන්නේ ඒ වගේ ඒකයි ඒ පාවිච්චි කරපු බෝධිපාශක ධර්ම මුකුත් ඊට පස්සේ අවශ්‍ය නැහැ නමුත් ඒවා උන්වහන්සේලා පරිහරණය කරනවා ඒකයි භාවනාවත් අතහරින්න ආයමත් ඒක පාවිච්චි කරනවා කරපු භාවනාව අතහරින්න රහත් වුණාට පස්සේ ආයමත් කරනවා මොකද ඒවා දිට්ට ධම්ම සුඛ වේරණයට සහ සති සම්පජඤ්ඤේ වැඩිම පිණිස ඒකයි ධර්ම සාකච්ඡා කරන්නේ ඒකයි. ඒකයි අර ප්‍රශ්න අහන්නේ. ඒ ඇසීම තුල කියන උන්වහන්සේලාගේ දිට්ට ධම්ම සුඛ වෙන්නට ඒක හේතු වෙනවා. මොකද ධර්මයේ උන්වහන්සේලාත් පාවිච්චි කරනකොට සාමාන්‍යයෙන් ඉන්න වෙලාවට වැඩිය වෙනස් වෙනවා. දැන් භාවනා කරලා එනකොට සමහරලා සරියුත් මහරහතන් වහන්සේගෙන් මේ මහණු හරියට මුහුණ පැහැපත් වෙලා කියලා. එතකොට මොකද මොකක්ද අද කරපු භාවනාව කියලා අහන. එතකොට කියන මම ශුන්්‍යත විහාරයේ වැඩුවා. ඒ විදිහේ විවිධ කමටහන් කියනවා. එතකොට බලන්න අර සාමාන්‍ය ඉන්න භාවනාවට යන්න ඉස්සෙල්ලා හිටියට එඩි වෙනස් රහත් මේ භාවනා කරලා එනකොට. ආන්න ඒකයි. ඉතින් ඒ නිසා උන්වහන්සේලාටත් ඒකයි මේ ධර්මය පාච්චි කරනකොට අර ප්‍රීති සොම්නස් ඒව වැඩෙනවා. ඒකයි. අර සාමාන්‍යයෙන් වැඩක් කරනකොට වෙලාවකට වැඩිය ධර්මයම කරනකොට වෙනස් වීම වැඩි ආනික ව්‍යාපාරේ තියෙන වෙලාවේ ප්‍රශ්නයක් නැගුණා. ඔව්. ඒක ගැන පොඩ්ඩක් අහන්න විකාල භෝජනය කියන සිල්පදය ගැන පොඩ්ඩක් කතා වුණා. මොකද අපි හකුරු දුන්නාම කෙනෙක් කිව්වා මේ මේක විකල කන නිසා මේ සිල්පදේ කැඩෙනවා කියලා හපුරුවලට. ඉතින් මම හිතන්නේ ඒක එතන පොඩ්ඩක් කතා වුණ විදිහට මට හිතුණා ඒක ප්‍රශ්නයක් විදිහට අහන එක හොඳයි. මොකද ඒක निराකරණය කරගත්තා නම් හොඳයි කියලා. දැන් විකාල කියන්නේ විකනවා කියන එකට නෙවෙයි. ඒකයි. විකාල භෝජන කියන්නේ සාමාන්‍යයෙන් අර කාලේ ඉක්මවා ගියාට පස්සේ කියන දැන් ආහාරයට ගන්න තියෙන කාලය තමයි උදේ උදේවරුව කියනක උදේවරුවේ තමයි ආහාර ගන්න ඊට ඉක්මාට ගස් පත් තමයි විකාල භෝජනය ඉත එතනදී මේ මේ <clears throat> ආහාරමය වසයෙන් දේවල් තමයි අන්න හවසට ගන්න හොඳ නැති දැම් මේ අපි පාවිච්චි කර ආහාර කොට සතරකර බෙදලතිනවා යාමකාලික යාවකාලික සත්තහාකාලික යාවජීවික කියලා දැන් අපිට විශේෂෙන් සාමිනාන්සලාට මෙ පරිහරණයේදී හතරක් බෙදලතිීන්. යාවකාලික කියලගෙන අපි පහෙන් පස්සේ පිළිගත්ත ආහාර අපට දොළහ වෙනකං පාවිච්චි කරන්න පුළන් දොළහැන් පස්සේක පාවිච්චි කරන්න බෑ ඒ තමයි අපි කණබොන සියලුම ආහාර ආහාර වසයෙන් මේ ලෝක යමක් සම්මතන ඒ ඔක්කොම තමයි දැන් හකුරු ආහාරයක් ඇටිට ගන්නේන නේද යකුරු අකුරු ලෝක සම්මත ආහාරයක් නෙවෙනි දැන් කිරිවේදුරුවක් කියන්නේ සාමාන්‍යයෙන් ආහාරය. එතකොට කිරි එහෙම පාවිච්චි කරන්නේ නැත්තේ ඒක. ඒ ඔක්කොම ආහාර සංඛ්‍යාවට යන. ඒ වගේ පළතුරු ආදී දේවල් තියෙනවනේ. ඒ ඔක්කොම ආහාර සංඛ්‍යාව යමක් තියෙනවනේ. ඒව අර 12 වෙනකන් විතර පාවිච්චි කරන්න. ඊළඟට යාම කාලික කියලා තියෙනවා. අපිට දලයන් පස්සේ අපි කිමු දෙලුම් වීදුර පූජා කරක ඒක අපිට තියාගන්න පුළුවන් පාන්දර වෙනකන් තියාගන්න පුළුවන්. පාන්දර වෙනකන් තියාගන්න පුළුවන්. ඊළඟට සත්තහ කාලය කියලා තියෙන දින හතක් තියා ගන්න පුළුවන් ඒවා තියෙන. ඒ තමයි හකුරු, බටර්, ඊළඟට මී පැණි, ගිතෙල්, තල තෙල් ඒ වගේ චතුපන්තුරු එහෙම හදන්නේ වෙන්නේ. ඒවා තියා ගන්න පුළුවන් දවස් හතක්. හතෙන් එහා තියා ගන්න බෑ. ඊළඟට යාව ජීව කියන දිව්‍ය ඇති තාක්කල් තියා ගන්න පුළුවන්. ඒවා තමයි බෙහෙත් වර්ග. බෙහෙත් වර්ග පිළිගත්තට පස්සේ දිව්‍ය ඇති තාක්කල් තියා ගන්න පුළුවන්. ඒ නිසා අර ආහාරමය දේවල් තමයි අර දැන් අපි විකාල භෝජන ශිෂ්‍යාපදේ සමාදන් වුණාට පස්සේ ආහාරමය වසයෙන් දේවල් තමයි ගන්න හොඳ නැත්තේ තොට ගිලම් පස වර්ග චතුමන්දුර හකුරු ඒ වගේ දේවල් ගන්න පුළ අද කාලය සමට දොඩා ටොපි අරයමිති ඒ වගේ දෙයක් වුණත් එහෙම ගණ්ඩ පුළුවන් ඊළඟට චතුමන්දුර ඒ වගේ දේවල් ඔක්කම ගන්නවා හපල කනවා කියනක නෙවේ ඇතටම ආහාරමය වසයෙන් තියන දේවල් දොළහැම් පස්සේ ගන්න විකාල භෝජනා කියන්නේ එකයි භෝජන කියන කෑමටන විකාල කියන්නේ නුසුසුතු කාලය ගන්න එක ඉර අවරට ගයාට පස්සේ භෝජන ගන්නය කෙනක යුකාල භෝජනාකයන් ඒ නිසා මේ ඒ වගේ දේවල් ගණ්ඩ පුළන් දැව බෙහෙත් බොනයට මේ චතු මදරුවගේ පාච්ච කරන්න පුළුව ජස් වර්ග පාච්ච කල බෙහෙත් බොන්න පුළන් දැන් සමාරු මේ <clears throat> බෙහෙත් බොන්න ඕන හින්ද විකාල භෝජසි සපදේ හවසට අයින් කරනවා මංකෝ තරාගිල්ලේ මුණ තරන්ගන්න බේත් බොන්න ඇතු <laughs> නේද <laughs> එක දස බේත්මි වෙනතු නොමකද වෙන්න නේද <laughs> ඉතින් ඒ නිසා මේ අර ආහාරමය වශයෙන් දේවල් තමයි ගන්න ඇති. ඉතින් තැඹිලි අරුව මේ ඔක්කොම අර ආහාර සංඛ්‍යාව දේවල් නිසා තමයි ඒවා ගන්න ඇත්තේ. තැඹිලි වතුර ඊළඟට කියනවා සබ්බන් ජඤ්‍ය රසන් තපෙත්වා සබ්බන් ඵල රසන් සියලුම ධාන්‍ය රසය හැර ඵල රස ගන්න පුළුවන්. ධාන්‍ය රසය ගන්න බෑ. කැඳ වතුර ගන්න බෑ. මුං මුං ඇට වතුර ගන්න බෑ. කඩල වතුර ගන්න බෑ. ඒවා ගන්න බෑ. ඵල රස ගන්න පුළුවන්. ජූස්වර්ග ගන්න පුළුවන් ඇපල් අරුවමවා ඒවා හදාගන්න ජෝස්වර්ග පාවිච්ච කරන්න පුළුවන් ඉතින් සිල් ගන්න අයටත් ඒව දෙන්න පුළුවන් ජෝස්වර් ගරයමි දෙන්නට පුළුවන් ඒවා ඕන එකක් පරිහන්ය කරන්න පුළුවන් අර ආහාරමය දේවල්තමයි ගන්න හොඳ නැත්ති නාස්ත නේ ගලක් කියලා මෙසේ සිංහල ගත්තත් පුළුවන්නේ හොඳයි අද දිනේදී තාම සන්තෝෂයෙන්ට ඕනි ඒ භාග්‍යවත් අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි ජීවිත සුවපත් කරගන්නට ඒ දේශනා කරපු ධර්මය අපි ශ්‍රවණය කරගත්තා ඒ නිසා මේ වෙලාවේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය උන්වහන්සේ පත්‍යක්ෂවම අවබෝධ කරගත්ත ධර්මයක් ඒ කාන්තයෙන් උන්වහන්සේ අරහන් සම්මා සම්බුද්ධාදී ගුණේ යුත්තය නිසා උන්වහන්සේ ලෝකයේ යථාර්ථය කියනෙක උන්වහන්සේ දේශනා කරපු අවබෝධයම දේශනා කරපු දෙයක් එනිසා මේ ලෝකයේ යථාර්ථය කියන එක අපි අවබෝධ කරගන්නවා කියලා බලගතු සද්ධාවක් බලගතු කැමැත්තක් ඒ වගේම මේ බුදුරජාන් වහන්සේගේ බණමං ආය ආයමත් නැවත නැවත අහනවා ඒ වගේම උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ මං ආය ආයමත් සිහි කරනවා ඒ වගේම මේ ධර්මයේ තමයි ඒකාන්තයෙන්ම ජීවිත සුවපත් කරගන්න තියෙන දේ කියන දැඩි මතයක් හිතේ පිහිටුව ගන්න මේ විදිහට අද දිනේදී අපි මේ සත්‍යය ආරක්ෂා කරන්න ඒ අවස්සේ කාරණ අපේ හිතේ පිහිටවා ගනිමු අද දිනේදී තාම සද්ධාවෙන් ගෞරුවෙන් භක්තිය යුතුව මේ සෑම දෙනාම තතාගතුළ උතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපිය ධර්මය ඇහුම් කන් දුන්නා ඒ තුළින් තමන්ගේ චිත්ත සන්තාන තුළ වටිනා ගුඩාංග බොහෝමයක් වැඩෙනවා සත්‍ය බෝධි පාශික ධර්ම වැඩනොමී විදී ධන්මස්සවනී කිරීම තුළ භාවනාමය කුසලයක් එතකට යෝනිසෝ මනසිකාරය කරනවානම් භාවනාමය කුසලයක් බණඇසීම තුළ සිද්ධ වෙනවා තේනිසා මේ වෙලාවේ දාන සීල භාවනාදී වසින් මහා වටිනා පුුණ්‍ය සත්‍යයක් සෑම දෙනාම තම තමන්ගේ චිත්ත සන්තාන තුළ ජනිත රැස් කරගත්තා ඒ මේ රැස්කර ගත්තා උදාාරතර පුුණ්‍ය ධර්මයන් නමින් මිය පරලෝගේ යම්තා ඥාතිීන් වෙත්නම් ඒ සියලු ඥාතීන් මේ පින් දැක අනුමෝදන්ව සැපවත් භාවයට පත්වේවා පාර්ථනීය බෝධියකින් සාන්ත අමාමහා නිවෙනින් සැනසේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ රැස් කරගත්තා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් සියලුම <clears throat> දෙවියන්ට අනුමෝදන් කරමු අල්පේශාකි මහේශාකි ආදී දිව්‍යරාජ මණ්ඩලයේ මේ පින දැක අනුමෝදන්ව සැපවත් භාවයට පත්වේවා පාර්ථනී බෝධියකින් සාන්ත අමාමහ නිවෙනින් සැනසේවා කියලා පින් අනුමෝදන් ඒ වගේම මේ රැස් කරගත්තා වූ සකල විද කුසලානි සංසය ධර්මයන්ගේ හේතුවෙන් බලයෙන් හා බුදුපසේ බුදු මහා රහතන් වහන්සේලාගේ අනන්ත ගුණානුභාව බලයෙන් කල්්‍යයාන මිත්‍රයන් වහන්සේලාගේ ආසිරවාද බලෙන් මේ පින්වත් සැමදිනාටම මේ රැස් කරගත්තාව ධාරතර පුුණ්‍ය ධර්මය හේතු බලයෙන් හැම දෙනාටම සෙටක් වේවා සාන්තියක් වේවා යහපතක් වේවා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා කරගෙන යන රැකී රක්ෂා වෙළෙහිඳං කටයුත්තුව සාර්ථක කරගන්නත් දරුවන්ගේ අධ්‍යාපනස්කාටයුතු දියුණු කරගන්නත් රජුන්ගෙන් සරුන්ගෙන් ගින්නෙන් ජනයෙන් වස විසාදයකින් කිසිම අන්තරාවක් නොමේවා තව තවත් මේ සම්බුද්ධ ශාසනය තුළ දානාදී පින්කම් සීලාදී ගුණධර්ම සමත විපස්සනා භාවනාවන් දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ උදාර පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු ඉදන් වූ සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවචාචම්මේ සබ්බදා පුඤ්ඤ සම්ප දේවූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉමිනා පුඤ්ඤ මාමේ වාද සමාදෝ සත්ත සමාදෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාද සමාදෝ සතන් සමාගමෝතු යාවනිපානපත්තිනා එමිනා පුුණ්‍යාමේ නමාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාවනිපානපත්තිනා ඉදම්මි හොඳයි ඉතාම සද්ධාවෙන් ගෞරයෙන් මේ වෙලාවේ සිත කරගත් උදාර පුණ්‍ය ධර්මයේ ආනුභාව බලයෙන්ද බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභාව බලයෙන් හැම දිනාටම සිත සාන්ති යහපත උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. සබ්බේතයෝ විවංජන්තු සම්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායු සුකීදීගායුකෝ බව භවතු සම්බ මංගලං රක්ගන්තු සම්බදීවතා සබබුද්ධානු භාවන සදහාසුන්ති භවන්තුතේ භවතු සම්බ මංගලං රක්කන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවීන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්කන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවීන සදා සොත්ති බවන්තුති අභිවාදන සීලිස නිච්චංවුන්දාපචායිනෝ චත්තාරෝ දම්මා වන්ඩන්ති ආයුවන්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග සම්පත්තිමේවච අතෝ නිම්මාන සම්පත්ති විනාති සමි